තින්නකතං කතෝ විසල්ලෝ සෝ භික්ඛු ජහාතියෝර පාරං උරගෝ ධින්න මිවං තචං පුරාණං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ වැඩපිළිවෙලේ භාවනා වැඩමුළුවේ අවසන් දවසේ ඒ වගේම දේශනා මාලාවෙත් අවසන් දවසේ ඒ සඳහා මාතෘකා කරන්න දීුනේ උරග සූත්‍රයේ අවසාන ගාථාව. ඉතින් මේ ගාථාවේ පදගත අර්ථබතු බැලුවොත් යම් කිසි කෙනෙක්ගේ පහක් වූ නිවන ධර්ම ප්‍රහාණය කරලා යෝ නිවරණේ පංච පහය අනිගෝ සුවේත දුක නැත්තඳපත් වූයේද තින්න කතං කතෝ සක සංඛා දුරු කරන්නේද විසල්ලෝ ඒ රාගාදී හුල් ගලවා දමන්නේද එතනේ ඒ භික්ෂුව උරගේ තමන්ගේ දිරාගිය හැව හැම හලන්නසේ ඒ සියලු සංස්කාර මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා ඕරම් භාග්‍ය උද්දම් භාග්‍ය සියලු සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා කියන එකයි මේ ගාථාවේ පදගත අර්ථ වශයෙන් පෙන්නන තියෙන්නේ. ඉතින් අපි පසුගිය දවස්වල මේ නීවරණයන්ගේ නැත්තම් අපි කිව්වොත් පොදුවේ කතා කරොත් කෙලෙස් පිළිබඳව ඒ වීතික්‍රම භූමිය, පරිඋත්තාන භූමිය, ඒ වගේම අනුසය භූමිය ගැන ලදලන අවස්ථාවේ ඒ රාගයට, ද්වේෂයට, මෝහයට සම්බන්ධ කරගෙන කතා කරන්න යෙදුනා. එනවා බලනකොට මේ නීවරණ වැටෙන්නේ මැද පන්තියට පරිඋත්ථාන මට්ටමට. ඉතින් අපි ඊයේ පෙරේද දවස් දෙකේ අනුශේ කෙලස් ගැන රාග ද්වේෂ වගේ කෙලෙස් වල අනුසය අවස්ථාවල් බොහෝම වංචක විදිහට බොහෝම සටකපට විදිහට මායාකාරී විදිහට කෙනෙක් වැඩ කරන කෙනෙකුගේ හිතේ බලපාන හැටි ඒව ඒ වාගේ තියෙන මේ පෙරෙන් ස්වභාවය වංචනික ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් හැම වෙලාවෙදීම මේ පුදුලට අවශ්‍ය තියෙන හැටි ඒක ඥාණයෙන් තේරුම් ගත්තොත් ඒ මතුවෙන සෑම අංශය කෙලෙක් කෙලෙස් සම්බන්ධයට පශ්චාත්තාප වේතු නැති බවත් ඒ සම්බන්ධව වීරත්වයකින් ඒ සම්බන්ධව ඥානයකින් කටයුතු කරලා කපල දාන්න පුළුවන්කමක් තියෙනවා කියන එක. ඒ නිසා ඥානෙ මුසුකිරීමෙන් ඒ කෙලෙස් පිළිබඳව නිතරම ජයක් ගන්න පුළුවන් බව අපි තේරුම් ගත්තා. අන්නේ තේරුම් අරගෙන ඉන්න අල්ලපනන්නේ මොකද මේ අවසානය අපිට මේ නීවරණ නැවතත් ඉදිරිපත් කරන කියලා බැලුවොත් අර සීලයක් මාර්ගයෙන් සීල ශික්ෂාවකින් දුරු කරන වීතික්‍රම කෙලෙස් යන සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය ආදී කායික ක්‍රියා ස්වරකම බොරු කේලම හිස්සචන පරිස වචන කියන වාචික ක්‍රියා මත්පැන් පානේ වැරදි ජීවිතට වගේ දේවල් යම් කෙනෙක් තේරුම් ගන්න. ඒක සමාජික පැත්තෙන් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ආර්ථික දේශපාලන මට්ටම් ආධ්‍යාත්මික පැත්තෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඇත්තම කියනවා නම් මේ භාවනා ජීවිතයේ වැදගත්ම කටයුත්ත වෙන්නේ හිතේ පැන නගින නීවරණ ගැන කියන ප්‍රශ්නේ තමයි. නමුත් ඒ නීවරණ පිළිබඳව හරි හැකියකට තේරුම් ගන්න නම් නැත්නම් ඒවත් එක මූණට මූණ දාලා වැඩ කරන්න නම් ඊට යටින් තියෙන අනුශය පිළිබඳව පූර්ණ දක්ෂතාවයක් නැති වුණත් අහල පුරුද්ද තියෙනවා. ඒකව කල්පනා කරලා මේ වැඩේට මුණ දෙන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගෙන ඉන්න ඕනේ. සකස් කරාට පස්සේ නැවතත් අපිට මේ මැදපන්කේ තියෙන නීවරණ අහුවෙච්චාම ඒවත් එක වැඩ කිරීමට වෙන්න නැති ධෛර්යයක් වෙන්න නැති කියුණු ආයුධ කට්ටලයක් අපිට ලැබෙනවා. අපේ තිබුණ ආයුධ ටික නැවත තියුණු කරලා දෙනවා. අර අනුසය කෙලස් වල තියෙන වංචනික ස්වභාවය. අනුසය කෙලස් වල තියෙන වංචනික ස්වභාවයෙන් බැට කාපු යෝගාවචරය කවදාකවත් මේ නීවරණ පහ කළ හැක්කක් විදිහට මූණ දීලා දුරු කළ හැක්කක් විදිහට හිතන්ට පැකිලෙනවා. මොකද හේතුව මේ මෙහෙ නිකුත් කරලා ඉවරනකොට ආයෙම කියලා. මේ සටන් කරලා බලනකොට පරද්දලා බලනකොට ආයෙම කියලා. ඒ මොකද අනුශය පිළිබඳව තියෙන වංචනික භාවය කරන මනෝකම නිසා. නමුත් අපි ඊයේ පෙරද ඉගෙන ගත්තේ අනුශය කෙලස් පිළිබඳව තියෙන දැනුම. භාවනාම දැනුම නෙවෙයි, අත්දැකීම නෙවෙයි. සුත්තමය හෝ චින්තාමය දැනුම පාවිච්චි කරලා ඒකෙන් ආඩ්‍ය වෙලා, ඒකෙන් ආයුධ සම්පන්න වෙලා, සන්නා සන්නද්ධ වෙලා මේ නීවරණ දිහා බලපුවාම ඔය කියන තරම් නීවරණ වල බරපතල මේ ප්‍රශ්නයක් නැහැ. මොකද සම්පූර්ණ නීවරණ පහටම කියන්නේ හිතේලක් කියලා. මුළු නීවරණ පහම හිතේලක් විතරයි. නිකම් මනසේ ඇති වෙන දී ඇඳ පිරක් වගේ එකක්. නමුත් මේකෙන් ඇති කරන බලපෑම සිද්ධි විනාශ කරගන්න යනවා, සතුම් මරන්න යනවා, හොරකම් කරන්න යනවා, කාමීච්ඡාචාරය කරන්න හදනවා. නමුත් මේ නිකම් මේ හීනයක් වගේ මතුවෙන හිතවිල්ලක් මේ කාමච්ඡන්දය කියලා කියන්නේ. ව්‍යාපාදේ කියලා කියන්නේ. කේන මිද්දේ කියලා කියන්නේ. ඒ වගේම උද්දච්ච කුච්ච කතංකති භාවය කියලා කියන්නේ. ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය හිතවිල්ල මේ හිතවිල්ල පිළිබඳව හුඹස් බයකින් වැඩ කරන ගත්තොත් බය කියන හැඟීමෙන් වැඩ කරන ගත්තොත් පැන පැන කරනවා. බල්ලෙකුට තබන්න උඩ දීවොත් එළවලව කනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නීවරණ පිළිබඳව මේ වගේ සෑහලුවට සලකන්න උගන්වන්නේ සීලය පිළිබඳ දැනටමත් යම් කිසි ප්‍රමාණයක තමා විසින් සමාදන්ව සිත රකින්න තරම් වගකීමක් ඇති උදාචාරාත්මක වගකීමක් ඇති බණ භාවනා කළ යම් ප්‍රමාණයකට සත්‍යයක් සමාධියක් ඇති කරගෙන වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා අහලා හරි එහෙම නැත්නම් ඒ වගේ තියෙන චින්තාමය පැත්තට කල්පනා කරලා බලලා නැවතත් කියනවා නීවරණ දිහා පෙර නොදැක්ක තාලෙට කිලින්ම සටන් ප්‍රකාශ කළා යුද ප්‍රකාශ කරලා කිලිම සටන් වදින්නේ කියලා. ඒක මෙන්න මේ විදිහට ඔය මං කියාපු ටික වෙන විදිහට කියන්න පුළුවන්. වෙන පැත්තකින් අපි සීලය ගැන කතා කරනකොට කාම මිත්‍යාචාරය කියන කාම ආශාව එහෙම නැත්නම් ව්‍යාපාදයේ කියන සතුන් මැරි මොහරකම් කිරීම එහෙම නැත්නම් මත්පැන් පානය වගේ කියන මුලාවට හේතු වෙන දේවල් නොකර බැහැර කිරීමෙන් තමයි අපි සීලය අරස කරන්නේ. ඒ මූණ සීල හරහා යන්නේ නෙවෙයි. හරහා යන්න බෑ ඒ වෙලාව අපිට එහෙම ශක්තියක් නැත්තේ නෑ. ඒක නිසා එතෙන් තියෙන්නේ විරමණය කිරීමේ. රමණය නොකිරීමේ. අපි ඒක මාර්වේ ආයාසයෙන් පැත්තකට කරගන්නවා. මොකද එහෙම නැත්නම් අපිට ගුණ සත්‍යයක් හදාගන්න බැරි නිසා. ඉතින් එතනදී අපි නීවරණ බලවත් විදියට සලකලා මේ එයාට බයෙන් හැංගිලා යන ගමනක් සීලෙදි තියෙනවා. සමාධියට යනකොට ඔබ අත වීමක් පමණයි කරන්නේ. රබර් බෝලයක් කරගෙන වතුර එකක අතින් අල්ලලා ඉර කරගෙන ඉඳිල්ල පමණයි නීවරණ වලට කරන්නේ. නෝ නීවරණ යට ඉන්නාවිවි ඉන්නෝ බාතරබංකු මම දෙන්නම් කියලා. අත්‍යවශ්‍ය ගමම් වහාම බුක්කාලේ කියනවා. ආයෙත් පස්සේ අපි ආයත් කාමරාජිකේ කාමරාජිතාණී බත් බැලිය වගේ කාමයට පහඳිනවා. ද්වේෂයට පහඳිනවා. අපි ඒකට පරිමේකම් කරනවා. ඒකට අපිට හිතනවා සීල පින්නකොට සමාවෙන්ද සමාධියක ඉන්නකොට අපිට ලොකු ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් තියෙනවා. වශී භාවයක් තියෙනවා. නමුත් ඒක එළියට කිය ගමන් අපි නැවතත් එළියට ඇදලා දාපු ගල් ගැඩවිල්ල වගේ අපි අර කාමේ පිළිලා ද්වේෂයෙන් පළහිලා මෝහෙන් මත් වෙලා අපි සම්පූර්ණ තරම් නොවන Taman වගේ චරිත කර තරම් නොවන තත්ත්වයකට වෙන නිසා ජීවන පිළිවෙල කෙලින් කතා කරන්න පුළුවන් කමක් අපිට නැහැ. නමුත් අර මං කියපු මූලික සුසුකම් කියනවා සතිය දන්නවා නම් සමාජය පිළිබඳව යම් ප්‍රමාණයක පරිචයක් හසුරුවලා දක්ෂකමක් සුඛනාම්‍ය භාවයක් දහසුනට දන්නවනම් මේ වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවනම් ඊට පස්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂාට විරුද්ධ වෙනස් වූ ශික්ෂාවක් ਸਰවඥාන්සේ දෙනවා ප්‍රඥා ශික්ෂාවක් වශයෙන් මේ නිවසන්තේ කටයුතු කරන්නේ. ඒක අපිට හම් වෙන අසතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවේදී. සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාට යන දැන සුදුසුකම් ඕනේ. කායනුපස්සනාව දිවං කරලා වේදනාන පස්සන චිත්තාන පස්සන වලදී මේ හිත වැඩ කරන චපල භාව මේ හිතේ කියන මේ වංශික ගති දැකලා ඊටසේ ධම්මානුපස්සනට යනකොට සෙබලා සන්නාසන්නත්යි. යුදයන් ඇදගෙන හතුරු ළඟට යන බව දැනගෙන ආයුධයක් අරගෙන යන්නේ. අන්නෙතන ගියාට පස්සේ ධර්මානුපස්සනාවේදී නීවරණ වලට කෙලස් කියනම පාවිච්චි කරන්නේ නැහැ සරුවචනාංශී. නීවරණ වල කියන්නේ ධර්ම කියලා. නීවරණ ධර්ම කියලා. ඒක නිසා මේ ධර්මානුපස්සනාවේදී නීවරණ ගැන ප්‍රහාණය කරන්න කියන්නේත් නෑ ප්‍රහාණය කරේ ඔබ අතපන්න කියන්නේත් නෑ බය පැනලා යන්න කියන්නත් කෙලිම මොන දෙන්නේ ඒක සම්පූර්ණ අර සම්නාසත්ත්ව විච්ඡ හතර ලෑස්ති නැත්නම් ඒක සඳහා හොඳ සතම් පුරුමක් දීලා ආයුධ දීලා හොඳ ගුණ සමතර දීලා යුද්ධයට යවුත් කෙනෙක් වගේ ධර්මානුපස්සනාවසින් පංච දීවරණ කතා කරන නිවන පබ්බේට ගියාම ඒකෙදී කියන්නේ එනේන නිවන්නට මොන දෙන්නේ කියලා. සන්තං වා අජත්තං කාමච්ඡන්දං සම්කිනී අජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් සිල් රකින්නකොට කාමච්ඡන්දය ආවොත් ඒක ප්‍රහාණ ඒක විරමණය කරන්න කියනවා. ළඟට ගන්න බල ළඟට ගත්තත් ඒක බෝල් එකක් වගේ වෙනවා ඈඩ් කරන්න කියලා. ඊට පස්සේ සමාධි ශික්ෂාවේ දෙකේ කර්ම විතක්ක ගැන කතා කරනකොට නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති. ගන්නේ බලකට ගත්තොත් මේක ආසාදනය වෙනවා ඒක නිසා ඔබල කියන්නේ. වතුරයට ඔබල කියන්නේ කටවත් වෙන්න දෙන්න එපා. වෙන විදිහට කියනවා නම් මේ ලෙඩා සල්ලිය රාගයට ගත්තට පස්සේ ලෙඩා අතපය දාන කතා කරන පටන් අරගත්තොත් සල්ලි කර්ම කරන්න බෑ නිසා එයා සීවට්ට සීවට්ට එයා සීනටි කරා සීනටි කරන්නේ නැතුව ලෙඩක් පටන් මම ඉදත් ඒ විදිහට ලෙඩා වල්ලලියෙක් හරි වල් කොටියෙක් හරි තරම් හිතා ගන්න පුළුවන් සීනති කරන්න තෝ ඔපරේෂන් කරන්න මොකද වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ කියනවා නීවරණත් එක කෙලින්ම යම් අවස්ථාවක Tamange సంతානේ දැම්මට කියන්නේ කාමච්ඡන්දේ නම් දැම්මගේ හිත කාමච්ඡන්දේ තියෙන්නේ කියලා දැනගන්නයි කියලා කියනවා. පිළිලාගෙන්වත් එපා, ඔබ අතපන්නත් එපා, කාමච්ඡන්දය ඇති වෙන්නේ. අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පාදෝ හෝති පංචපදානාති නොතිබිච්ච කාමච්ඡන්දය මේ දැන් නැගලා එනවා මගේ හිතේ කියලා දැනගත්තොත් මේ නැති කාමච්ඡන්දයක් හිතේ නැගලා ආවා කියලා දැනගන්න කියනවා උප්පන්න කාමච්ඡන්දං පජාපහිනාති යංච පහිනාති උප්පන්න කාමච්ඡන්දං පහිනෝති පජානාති මේ චිමුණ කාමච්ඡන්දය දැන් අඩු වෙගෙන යනවා කියලා දැනගත්තොත් ඒ කාමච්ඡන්දේ දක්නාසුලුව කියන කාමච්ඡන්දේ මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් බැලීමක් තමයි ඒ ධර්මානුපස්සනාවදී සඳහන් වෙලා තියෙන්නේ. මෙන් බලන්න ඉන්නකොට ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කෙරුවේ එනකොටම පිබහරණ එක. ඒක නැත්නම් යටපත් කරන එක తాවකාලිකව දැන් කෙලින්ම මුණ දෙනවා. ඒ මූණ දෙන්න තමයි සතිය සතිපට්ඨානය කරගන්න යනවා. උන්ට තාවුරු කරගෙන සමාධිමත් වෙලාවක නිවන්නේ සම්පූර්ණයම නැතුව ඉන්නේ කිය අත්දැකීමක් ලැබලා ධානයෙන් නැගිටලා වගේ. නැත්නම් සමාධි හිතේ විපස්සනා සමාධි හිතේ යුක්තව කාමච්ඡන්දේ එනකොට මෙන්න කාමච්ඡන්දේ ඇති වෙන හැටි මෙන්න කාමච්ඡන්දේ ආවට පස්සේ රාග රක්ත වෙන හැටි අපේ ඇඟ ඒ කාමයට අනුව පිපිලා ඉන හැටි, කිපිලා ඉන හැටි, දීපද වෙලා ඉන හැටි ආ ඒ ලකුණු බලනවා. ඊට පස්සේ ඒ කාම ක්‍රියාව නිසා හෝ ධර්මක් නිසා හෝ කාමයේ යටපත් වෙලා යනකොට අංග වශයෙන් නැතිනවා. අන්නේ විදිහට කාමයේ මුල මැද අග කාමච්ඡන්දේ මුල මැද අග දැක්කොත් ආය නැති ඇති නොවන තාලෙට කාමච්ඡන්දේ දුර වෙන දවසත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන්නේ. අන්න එතන තමයි ධර්මයක් බවට නීවරණීය ධර්මයක් බවට පත් වෙන්නේ අන්න එදා තමයි අනීගෝ කියන විදිහට අපිට චිත්ත හිතේ සන්තෝෂයක් ලබන්න පුළුවන්. අපි සීලයෙන් මේක යටපත් කරාට අපි දන්නවා යකා මේ වෙලාවේ නැතුණාට එනවයි කියලා. සබර් බෝලයක් වගේ යට කරන හිතට අපි දන්නවා නැවත එනවයි කියලා. නමුත් කවදා හෝ අපි පුරුදු කළොත් පොඩි කාමච්ඡන්දය කියලා කියන්නේ මෙතන සම්පූර්ණ ලිංගික හැඟීමම නෙවෙයි රූපයක් බලන්න තියෙන ආශාව ශබ්දයක් අහන්න තියෙන ආශාව යම් කිසි තමන් ප්‍රේමනාප ගඳක් බලන්න තියෙන ආශාව රසයක් දිවට රසමසූලක් විඳින්න තියෙන ආශාව කයට මේ සුඛභෝගී දේවල් යාන වාහන අදපුතු මෙත්ත කොට විදිහට තියෙන ආශාව සහ තමන්ගේ රුචි අදහස් හිතේ සෙල්ලම් කරගෙන ඉන්න තියෙන අවස්ථාව කියන මේ සෑම දේවලම කාම වස්තු. අනේ කාම වස්තුන් දැන් භාවනා කරගෙන ඉන්නකොට හිත පිට ගිහිල්ලා කාකරි කාම වස්තුක ආශ්‍රය කරනවා. මනාප රූපයක් දැක දැක ඉන්නවා මනාප සද්දයක් අහගෙන ඉන්නවා මනාප ගන්ධයක් බල බල ඉන්නවා එතකොට අපිට අර සතිය නැති කෙනා සමාධි බුද්ධි විදම නැති කෙනා වංචනික ධර්ම ගැන ඇඟීමක් නැති කෙනා කරන්නේ ඒ ආපු කාම ආශාවට වෛර කරනවා. මගේ භාවනා කැඩුවයි කියලා. නමුත් මෙතන ධර්මානුපස්සනාවක් වශයෙන් කරනකොට කියන්නේ මේ මතුවෙච්ච කාම හැඟීම නිසා මූල කර්මස්ථානෙන් හිත වැටුණා අවසානයේ පශ්චාත්තාපයට යන්න වෙනවා සමාධියට බාධා වෙනවා කියලා ඒ කාම සංඥාවෙන් කාම අරමුණේ ඇති කරපු දේ ඇති කරපු ධර්මතාවයේ හොඳට මුල වැඩ වශයෙන් දකින්න. ඒක සමතේදී සමාහලාට කියනවා අරමුණ කෙරේ මනාපයක් ඇති වුණොත් එහෙම නැත්නම් අරමුණ බිඳගෙන මතු කරන ශබ්දයේ කෙරේ රූපයේ කෙරේ කන්දේ කෙරේ හිතවිල්ල කෙරේ මනාපයක් ඇති වුණොත් හිත රාගයේ පැත්තට වැටෙන්නේ කියලා. මේ දෙකම තමන්ගේ අරමුණ නිසා ඇති වෙන ආලෝක සංඥාවට වාග්යක් ඇති කෙරුවොත් ඇති. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට කරන ආනාපාන සතිය වගේ කියන අරමුණ වෙනුවට තමන් කරන රස විඳපු දේක රූප ශබ්ද ගන්ධ ඇවිල්ලා කටයුතු කරනකොට ඒක ආශා කෙරුවොත් කාමච්ඡන්දේ පහළ වෙනවා. අන්නේ මතුවෙන කාමච්ඡන්දයට ආශා කරන එක කාමච්ඡන්දයත් එක්ක යන අනුසයේ ස්වභාවය. ඒකට කියන්නේ රාග අනුසය කියලා. රාග අනුසය මතු කරගෙනමයි කාමරමුණක් හිතට නැගී. ඉතින් ඒක අපි පිළිබඳව සතිය නැති වුණොත් අපි අනුසයට යට වෙලා ඒක යටි හිතෙන් බුද්ධ විදිනවා. යටි හිතෙන් ආස්වාද කරනවා. භාවනා කරනකොට එවැනි දෙයක් මතුවෙනකොට ද්වේෂය කරනවා කියනවා. මගේ භාවනා කැඩුවයි කියලා. එතකොටත් ද්වේෂංශය වැඩ කරනවා. ඒ දෙකේදීම අපිට මතුවෙන කාමය මුලමෙද අග වශයෙන් ඒකේ ක්‍රියාකාරීත්වය දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ. මොකද එක්ක රාගය නිසා එක්ක ද්වේෂය නිසා හිත කලබෙනවා, අවිස්සෙනවා, අරමුණට හිත යන්නේ. අන්නේ தත්ත්වයන් හිතේ වංචනික බව දැනගත්ත කෙනාට පමණක් මතුවෙනා වූ කාමය, මතුවෙනා වූ භවතිනා වූ කාමය, දුරු වෙනා වූ කාමය ඒ ඒ වශයෙන් නැත්තම් කාමයාගේ මුලැමැදාග වශයෙන් දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම කෙරුවේ නැත්තම් කවදාකවත් රෝගේ නිස්සාරට සුව වෙන්නේ ඒ රෝගේ නිස්සාරට සුව වෙන අවස්ථාවේදී අර කලින් සීලේ වශයෙන් දක්වපු කේ ආනිසංස අපි විඳිනවා. සමාධි වශයෙන් මේක යටපත් කරපු කේ ආනිසංස විඳින එකෙන් දැනගන්නවා මේ මෙයා මේ මේ විදිහට වැඩ කරලා කියනවා කියලා පොඩි හුරු කතියක් වෙනට එනවා. ඔක් කවදා හෝ කාමයේ පිළිබඳව අපිට අධිකාරී ශක්තියක් ලබා ගන්නට නම් කාමයේ එනකොට එන බව, පවතිනකොට පවතින බව සහ යනකොට යන බව කියන එක දැක ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කාම ඡන්දය මේ කියන විදිහේ කෙලින්ම මොනට මොන දාලා දැකගන්න ඒ සමත භාවනාවේදී නැත්තම් විපස්සනා සමාධිය ඇති කරනකොට කාමච්ඡන්දත් එක්ක අපි කරපු මූණට මූණ දාලා කරපු සටනක් උදව් වෙනවා. ඒකේ කියනවා පළවෙනි ධ්‍යාන අවස්ථාව ගත්තොත් සමත සුද්ධ සමතේ ගත්තොත් කේ විතක්ක ਵਿਚාර බීජ සුඛ එකඟතා කියන සෙබළු පස් දෙනෙක් මාර්ගයෙන් තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත් උද්දච්ච කියන අතුරු පස් දෙනා බඳලාන්නේ. කාමච්ඡන්දේ වැඩ කරන්නේ නැත්නම් කාමච්ඡන්දයට විරුද්ධව කටයුතු කරන්නේ ඒකාග්‍රතාවය කියන චෛතසිකේ. නිසා නිතර කාමයන්ගෙන් අපට බැටදෙන ගතිය වෙරළෙදී මූත වෙරළ ගන්න මූත වෙරළ ගන්නවා. මූත වෙරළ නිතර මූත තියනවා ගන්නවා. ඒ වගේ අපේ හිත නිතරම රූප බලන් තියෙන ආශාව ගන්ධ රස පහස අපිට යමක් පුළුවන් නම් අපි එකකින් හිතන්නේ අපිට ඒ පහස ලැබීමේ ආශාව තමයි. ඉතින් ඒ නිසා ඒක සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නිතරම කාම ආශාවන් කාම තණ්හාව වැඩ කරනවා. ඒකාග්‍ර වෙනවයි කියලා කියන්නේ ඒ සියල්ල වෙනකොට එක අරමුණකම හිත පවත්වාගෙන යනකොට අර විවිධාකාර කාම ආශාවන් යටපත් වෙන නිසා ඒකාග්‍රතාවය නැත්නම් ඒකාග්‍රතාවය කියන හිත චෛතසිකය හිත නෙමෙයි චෛතසිකය කාමච්ඡන්දයට මුණට මුණ දාලා එයා හිය කරලා තියාගෙනවා. ව්‍යාපාදේ කියන තරහව ප්‍රීතිය කියන චෛතසිකේ මල්ලෝ කරේකට යනවා. ව්‍යාපාදේ ඉන්නේ සතුට නැතිකම. ලැබිච්ච බලාපොරොත්තු දෙ නොලැබීම. ප්‍රීතිය කියලා කියන්නේ භාවනාවේ හම්බෙන අරමුණම ඇසුරු කිරීමෙන් ඇති වෙන පිනායන ගතිය මේ පිනායන ගතිය එනකොට ව්‍යාපාදට ඉක්බෑ. ඒක නිසා කාමච්ඡන්දේ වග බලා ගන්නවා. ඒකාග්‍රතාවයෙන් ව්‍යාපාදේ එන එක ප්‍රීතිය වග බලා ගන්නවා. එයාට තීන මිද්ද එනකොට විතක්කේ වගේ බලා ගන්න. විතක්කේ තමයි අරමුණට හිත නංගන මෙනෙහි කිරීම. අපි යම් තාක් මෙනෙහි කිරීම කරනවා නම් ඉදීන අරමුණ මෙනෙහි කරන නැත්නම් ආශ්වාසය ආශ්වාසය ප්‍රශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කරන නිකට වැටෙනවා. විතක්කේ හිත නිකන් උනුප්පල කුලුප්පල තියාගෙන ධර්මතාවය. ඒකේ ප්‍රතිපක්ෂ වාක්‍යය තමයි මේ තීන මිද්දේ බලාගත්තකම් බලාගලා මෙනෙහි කිරීමක් නැතුව හිත නිතරවයි. දැන් මේ හොඳක් හොඳක් හදනකොට කිරියොත්ක් හදනකොට ඒක හැදි ගෑවේ නැත්නම් කැටි ගෑනේ. ඒ නිසා ඒක නිතරම කැටි ගෑගෙන පිපිගෙන එන වෙලාවේ හැදි ගාව හැදි ගා ඉන්න එක මේ හැදි ගෑම නිකන් විතක් ඒ වගේ. ඒ නිසා කියනවා හැදි නොගා හදන හොද්දක් ගහන්න නැතුණ දරුවක් එක වගේ කියලා නිකම්ම නිකන් සවුත් වෙලා යනවා. මේ රටවල වල ඉතින් ගහන්න දෙන්නේ නැහැ දරුවන්. ඒ ඒ කට්ටියගේ නීතිය. අපේ ක්‍රමයේ හැටියට කියන උත්තර කනගත් වෙන දෙයක් ගහන්න ඕනේ වැරද්ද දකින්න. ගැව්වේ නැත් ගැව්වට පස්සේ ඌ හදනවා ඌ හැදෙනවා පස්සේ ඇවිල්ලා මට අතට වඳිනවා මම මේව හදාගත්තේ හොඳයි කියලා. දැන් කරන්නේ පිස්තෝල පෙන්නන එක තමයි. මේ මේ නීතිය හැටියට. අපේ ක්‍රමයේ තිබුණේ හොඳ හොද්ද හැදි කෙනෙකුට හැදි ගන්න ඕනේ. දරුව හැදි කෙනෙකුට හොඳට තලන්න ඕනේ. ඒ තලන්නේ අම්මයි තාත්තයි වෙන මේ කුඩියට ගත්ත මර්ෂනරි ශ්‍රණේ. එහෙම කරනකොට තමයි මේ කැටි ගහන්න නැතුව මේ හොත් දහ ගන්න පුළුවන්. මේ වගේ කාමච්ඡන්දය කියලා කියන්නේ කැටි ගැහිලා. මිද්දේ කියලා කියන්නේ මිදෙනවා කියන්නේ. උණුච්ච බඩ ටිකක් සිජේකට දාපුවාම ඒම මිදෙනවා මිදුණාට පස්සේ ස්ප්‍රෙඩබිලිටි එක නැතිනවා පාම්පෙත්තක දාන්න බෑ. ඒක ස්ප්‍රෙඩබල් කරන්න නම් පැතිරෙන්න නම් රත් කරන්න. ඉතින් මේ රත් කිරීම කරන්නේ විතක්කෙන් තමයි අරමුණට හිත නංවන්න. Taman ගත්ත අරමුණේ නංවමින් නංවමින් නංවමින් ඉන්නකොට කියන මිදෙන්නේ. ඒ වගේම සැක සංකා මේ කියන්නේ උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතයේ ගැන පශ්චාත්තාප වෙනවත් අනාගතය පිළිබඳ තියෙන කිච්චසද හිත සුඛය කියන চৈতසිකයෙන් තමයි මැදලන්න පුළුවන් වෙන්නේ. යම් තැනක අපි සුඛේ නෙවෙයි නම් ඉන්නේ ඒ වෙලාවේ අපි කරන්නේ වර්තමාන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආසනේ සුඛදායක නැත්තම් එක්ක අතීතය ආශ්‍රය කරමින් පශ්චාත්තාප වෙනවා. නැත්නම් අනාගතය ගැන හිතලා හිත ඇවිස්සෙන ගතිය. ඔන්න දෙකටම ප්‍රතිපක්ෂව සුඛේ චෛසිකේ වැඩ කරනවා. ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ සැකය නැති කරනවා ਵਿਚාරයේ කියන චෛතසිකේ අරමුණේ අරමුණු රස විඳීමේ විචාර බුද්ධිය කියලා කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොට දැනගැනීමේ විචාර බුද්ධිය. ආස්වාසේ මුලින් මැද මැදින් අග වෙන්කොට දැනගැනීමේ විචාර බුද්ධිය. අරමුණ නෙවෙයි මං හිතවිල්ලක ඉන්නේ කියලා දැනගන්න ਵਿਚාර බුද්ධිය. මම හිතවිල්ලක නෙවෙයි ඉන්නේ සද්දකය, වේදනාවකය කියලා ඒ ඒ එන අරමුණ නිකන් ආවට ගියාට නැතුව ඒක අත්දැකලා ඒ අරමුණේ අරමුණ රස විඳීම විතක්ක විසින් නම් වලද අරමුණේ රස විඳීම ਵਿਚාරයෙන් කරනවා. ඒ ਵਿਚාරයේ තියෙන තාක්ක සැකයක් නැහැ. මම ඉන්නේ මේ ආස්වාසයේද ප්‍රස්වාසයේද එහෙම මගේ හිත හිතවිල්ලකට මේක මනෝවිකාරයක්ද ප්‍රත්‍යක්ෂයේද කියන සැකේ එනවනම් විචාරේ වැඩ කළා නැහැ. විචාරේ වැඩ කරනවා නම් සැකෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයට ගියයි කියලා කියන්නේ මේ පංච නීවරණ ධර්ම ටික පස්වෙනික් මාර්ගයේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන චෛතසික පහෙන් එකිනෙකාට වුණ කියලා බලාගෙන ඉන්නවා. මෙතනින් ගියාට හරිය ලස්සන වැඩක් කියනවා මේකේදී ඉච්චරම ආදාළ නැහැ කියන්න බෑ. මේක හරියට අපි කිව්වොත් එහෙම ඡන්ද වෙලා ලංකාව වගේ රටක ඡන්ද වෙලාවක ඒ ඒ නායකයෙ විරුද්ධ පක්ෂයේ නායකයෙකුට එක එක මැරේ දාලා තියෙනවා එයාව බලාගන්න. ඒ මැරේ මාර්ගයෙන් අරයා දිනන්න දෙන්නේ. ඒ නිසා ඡන්දේ පාවිච්චි කරනකම් බලයේ තියෙන කට්ටිය කරන්නේ මැරකල්ලි පාවිච්චි කරලා ඒ විරුද්ධ පක්ෂයේ එක එකනාව තර්ජනය කරලා මරනවා කියලා ඒගොල්ලෝ පොස්ට් ගලවලා මිනිස්සුන්ට ගහලා බෝම්බ ගහලා යටපත් කළා කියන්නේ. කොහොම හරි දිනනවායි කියලා හිතන්නේ. මර කල්ලියක මාර්ගයට දිනුවයි කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර මර කල්ලිය ගිහිල්ලා රජයට කියනවා ඔයගොල්ලෝ ඉන්නේ අපි නිසා. ඒක නිසා දැන් අපිට ඕනේ නම් කියන්නේ සම්තිංක. එහෙම නැත්නම් කියනවා නම් අපේ ගාස්තු ගෙවන්නේ කියලා. රජය කරන්නේ හරියම ගාස්තු ගෙවීම කරලා ඒකට එකට වැඩ ගන්න. ගත්තට පස්සේ යම් විදිහට සාධාරණ යමක් කියලා නම් ඇත්තටම රජයේ කොහොමද සලකනවා කවදාකවත් මේ මැරෙයෝ දුන්නට සතුටු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දිගින් දිගටම දිගින් දිගටම බලය ලැබුණු රජයට බලපෑම් කරන්න හදනකොට රජය මොකද කරන්නේ? සාධාරණ නීතියක් මේගොල්ලෝ පොලිසියෙන් අල්ලලා හිටිට ගන්න. ඉතින් දැම්මට පස්සේ රජය තමන් නැති අරගොල්ල පොලිසිය හරි නැත්නම් මේ පරිණාමය කියන නැත්නම් හිරකිතර දානවා වගේ මේ පස් දෙනා විතක්ක විචාර පිච්චසු කේතග්ගතා කියන කල්ලිය දාලා තමයි මේ නිවන් පහ යටපත් කරන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ මේ විතක්ක විචාර දෙක ඕනකට වැඩිය දඟ කරන්න පටන් ගන්නවා. පරිමරවරයෝ ගිහිල්ලා රජයකට බලපෑම් කරනවා වගේ එතකොට රජය පවත්වන්න බැරි වෙනකොට දිවෙනි ධානයට යනවා කියලා කියන්නේ මේ ප්‍රධාන මරවරයෝ දෙන්නේ ආයෙ අල්ලලා දානවා ඉර කුඩුවකට විතක්ක ਵਿਚාර දෙක නැති දෙයක් තමයි බොහොම කලබල කරන්නේ. ඒ නිසා ධ්‍යාන සිටේ ඉදිරියට යන්න බෑ. ඒ දෙන නැවත නීවරණ ගෙනත් දෙනවා. ඒක නිසා දෙවෙනි ධ්‍යානෙට යනකොට අර දිනන්න උදව් කරපො ධ්‍යානයක් ලබන්න උදව් කරපො ඒ චෛතසික දෙකක් මෙල්ල කර ගන්නවා ප්‍රහාණය කරලා දෙවෙනි ධ්‍යානට යනකොට පීච සුඛීකාන්තතාව විතරයි තියෙන්නේ. එතෙන් ගියාට පස්සේ ප්‍රීතිය ඕනට වැඩි නටන්න පටන් ගන්නවා. මගේ උඩ දාන්න පටන් ගන්නවා ආය විතක්ක ਵਿਚාර ඇති කරනවට නැත්නම් නිවර්ණ නිවන. ඒකට ඒක නැති සුඛය විතරක් ඉන්නවා. සුඛේ කාර්යතාවයිත ද්විතිය අධ්‍යානයි. අන්තිමට ගියාට පස්සේ මේ සුඛේ තාමත්ම සාන්ත චෛතසිකය උපේක්ෂාට බාධාකාරී බාධාකාරී වෙච්චාම ඒකාග්‍රතාව උපේක්ෂා සහිත හතරවෙනි ධ්‍යානෙ ඉල්ලීම මාර්ගයෙන් සුඛ ප්‍රහාණය කරනවා. අනිත් විදිහට රජේ ලබා ගන්නකොට විශාල මැරවල කල්ලිත් එක්ක වැඩ කරන ගියාට රජේ තහවුරු වෙනකොට අර මැරවරු එක එක නා එක එකන අදාළ නීති මාර්ගයෙන් යටපත් කරලා තමයි රාජ්‍ය බලය ගන්න. අනිත් වගේ තමයි අපේ හිතත් මේ නීවරණ පහත් එක කරන්න බෑ කියලා දැනගත්තාම අපි මේ නීවරණ යටපත් කරන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ හා සමානව මූණට මූණ දාලා වැඩ කරන්න පුළුවන් සෝබන චෛතසික පහක් එක්කද. නමුත් මේ ශෝබන චෛතසික විපස්සනාවේදී උපක්‍රේ සමසෙන් දැනගෙන ප්‍රහාණය කරන්න ඕනේ. අපි මතකච්ඡා කරා ඒකේ තියෙන අර ඕභාස ඥාන පීති සුඛ පස්සද්දි පග්ග ආදී දේවල් යම් ප්‍රමාණයකට වැඩ අරගෙන ඒව ඕනට වැඩි අපේ හිත වශීකරණ පටන් අරගත්තොත් ඒවා දුරු කිරීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යානක පළවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට යනකොට ඒ අමාරු අමාරු චෛතසික අයින් කරමින් අයින් කරමින් තමයි උඩට යන්නේ. ඒක ඇත්තටම මේ නීවරණ පැත්ත නෙවෙයි මම මේ කතා කරන්නේ නීවරණ දුරු කිරීමට පාවිච්චි කරන චෛතසිකයන් මුලින්දලා අගටම ඒකාකාරීකමට අපි පාවිච්චි කරන්නේ අදාළ ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ආව පැත්ත කරගන්න. ඊගාය කරත් පැත්ත කරගන්න. ඊගාය කරත් පැත්ත කරගන්නවා. අන්න ඒ ධර්මයේ දන්නේ නැති වුණොත් අපි හැමදාම නීවරණ නැති කරපු ශෝබන චෛතසික අගය කරන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ. ඒව අවශ්‍ය වෙලාවෙදී අතහරින්න. එක එක කැල කැල අතහර අතහර තමයි උඩට යන්නේ සාමාන්‍ය රොකට් එකක්. හඳට යන්න ලැහැටි කරලා පොහම ඒක සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර උස විශාල අතල්ලක තමයි ගොඩනගන්නේ. ඔබ ලොන්චින් රොකට් එක වත් වෙලා ඉවර වෙනකොට ওই රොකට් එකෙන් 160ක් විතර ප්‍රමාණයක් පිච්චිලා වැටෙනවා. ඊට උඩට යනකොට යන්නේ පොඩි කැලක් හඳට බස්සන්නේ බොහෝමත් පුංචි කැලක් එක ශතුකොක් එක විතරයි. ඒ මුළු අරගෙන යන ප්‍රමාණය තාම පුංචි කැලක් තමයි ගමන සිද්ධ කරන්නේ. ඒ වගේ මේ චෛසික ගොඩාක් මාර්ගින් අපි නිවර්ණ යටපත් කරගෙන හැමෙ කෙමෙ දෙව්වත් හලලා නිවනට යනකොට නැතුවම බැරි කොටස් ටික විතරයි කියන්නේ. ඒක යෝගාවචරය දැනගන්න ඕනේ. මෙවට වැඩ කරන්නේ ඒ ඒ තැනට ගැළපෙන උපක්‍රම රාශිය ਸਰවචනසි කොට ගහලා තියෙනවා. ඕක කන බලන් ගන්න වගේ තොගේට වැඩ කරලා බෑ. පටන් ගන්නකොට අපි එහෙම තමයි කරන්නේ. නමුත් ඉස්සරහට යනකොට ශිල්පීය ඥාණයෙන් හොඳයි කියලාවත් නරකයි කියලාවත් තෝරන්නේ නැතුව තාක්ෂණයට ගැළපෙන තාලෙට බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපදේශ මට්ටමට ඒ ඒ දේවල් එතන හලහලා හලහලා යන්න වෙනවා. මුළු ජීව නීවරණ පහ ඇරුවට පස්සේ හලන්න වෙන්නේ නීවරණ හලන්න පාවිච්චි කරපු හොඳයි කියන චෛතසිකය. ඒක හලන්න හලන්න ගියේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මේක තමයි මට උදව් කෙරුවේ කියලා මෙවුවා. හැමදාම සිප ගන්නගෙන කියන්නේ හිටියොත් අපේ ප්‍රගමනේ නැති වෙනවා. ඒක නිසා කාමච්ඡන්ද චෛතසිකය කාමච්ඡන්දය කියලා කියන්නේ විවිධ අරමුණු කරා හිත දුවන ගතිය. රූප, ශබ්ද, ගන්ධ, රස. මේක අපි මාරු කරන්නේ මෙල්ල කරන්නේ ඒකාග්‍රතාවය කියන එකම අරමුණක බොහෝ වේලා පවත්වන චෛතසිකය. ඒ කාමච්ඡන්දය බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා ණයක් වගේ කියලා. මිනිස්සෙක් ණයක් කරගෙන ඒකෙන් කාලා ඉඳන් ව්‍යාපාරයක් කළා ඊට පස්සේ ණය ගියා ගන්න බැරි වුණා වගේ තමයි අපි මේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත්බැලයට වැඩ කරන වාල්ලු කොච්චර ඒකට වැඩ කරත් කාමරාජිනිය සතුටු වෙන්නේ. අපිට කියන්න පුළුවන් නම් අපි මේ කාමරාජිනික රාජ්‍ය විශාල වැඩකන්දරාවක් කරනවා කියලා ඒක ඇත්තටම බුදුහාමරගේ පැත්තෙන් බලනකොට බැල මෙහෙමයක්. මොක කාම ලෝකයේ ඇත්ත හිතන්නේ ලොකු දැක්කහනක් කියලා. මේක තාවකත්වයෙන් කියනවා නම් හිරකූඩුවකට වැටිච්ච මිනිස්සෙක් කවදාද හිතුවොත් මේ හිරගේ හරිය විශාලයි අපේ අම්මලා තාත්තලාත් හදන්න බෑ ඒ නිසා මම අද ඉන්නේ ලොකු ගේක මේ අපේ ගෙදර පොල්ලතු තියෙන්නේ මේක උළු අහලා තියෙන්නේ අපේ ගෙදර තියෙන දොරවල් චික් බෝඩ් වලින් හදලා තියෙන්නේ මේක විශාල අඟල් දෙකේ දොරවල් දාලා තියෙන්නේ අපේ ගෙදර තියෙන යකඩ සරණේට මේක තියෙන පිත්තල සරණේට කියලා අර තීරකේතර තීන්ත ගන්නයි පොලිෂ් කරන්නයි පටන් අරගත්තොත් ඒක පේන්නේ මේ වශයෙන් තියෙන තකතිරුකම වගේ තමයි මේ කාම ලෝකේ දඟලන අය තමන්ගේ හිරගෙදර තමයි මේ පහට කරගන්නේ. ඒක තමයි මේ පොලිෂ් කර කර සන්තෝෂ වෙන්නේ. මම ලොකු හිරගෙදරක ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒක නිවල් ලැබු පැත්තෙන් බලනකොට මේකට දෙවිය මොකද තකතිරුකමක් කියලා හිතනවා. මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා වෙනුවට ඒක තීන්ත කගාන. ඒක පොලිෂ් කර කර මේ හිරගේ ගෙතරන ආඩම්බර වීමක් තමයි මේ කාමය ගැන දන්නේ නැතුව කරන නැත්තන්ගේ කතාව. ඒ නිසා ඇත්තටම මේගොල්ලන්ට එක සටනක්වත් ඒගොල්ලන්ගෙන් අපිට එක්ක උරුට්ටුවක්වත් ඇති කරන දෙයක් නෑ අනුකම්පාවක් ඇති වෙනවා. මේ කාම භෝගී පොලිස් කාම ලෝකේ කාම ඒ හිරගෙදර සුද්ධ කරන ගා කවදද කවුද සන්තෝෂයටපත් වෙන්නේ. එන්නේ එන්නේ හිරගෙදරට බැඳලා මිසක් ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ වෙනුවට විකල්පයක් වශයෙන් එකම අරමුණක පවත්තන්න යනවා. පවත්නකොට සමාධි ශික්ෂාව ඉක්මවලා විපස්සනා ශික්ෂාවට ගියාට පස්සේ ඒකාග්‍රතාවයේ ඉන්නකොට ආයසරයක් කාමේ ඇවිල්ලා එයාගේ තියෙන ඔලොමලකමට ඔළුව දානවා. පරණ පුරුදු ආස සද්දයි. රූප පේනවා. ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, හිතවිලි එනවා. අන්නේ මේ හිතවිලි එනකොට Tamange හොඳ සතියක් තියෙනවා නම් ඒ වගේම වංචනික ධර්ම වැඩ කරන හැටි දන්නවනම් අන්නේ එන හිතවිල්ලට කාමයේ මාර්ගයෙන් මතු කරන මේ කාම විතක්කවලට කවදාකවත් ප්‍රතික්‍රියා නොකර මේ කාමේ නැති තැනට මෙන්න කාමේ ඇතුල් වෙන හැටි. කාමේ නැති තැන කාම ආසාවල් ආවට පස්සේ අපි මේ මේ විදිහට අපි කුලප්පු වෙන හැටි. ඒක ගියාට පස්සේ හිතාපව තැම්පත් වෙන හැටි කියන මේ තුන දැකීමෙන් තමයි අපිට කාමච්ඡන්දය පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන්. ඉන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේදී කාමච්ඡන්දය ගැන කියලා තියෙන්නේ. නැති කාමච්ඡන්දයක් එනකොට ඇති කාමච්ඡන්දේ පවතිනකොට තියෙන කාමච්ඡන්දේ යනකොට මේ කෙලසුමයි කියලා හිතනකොටත් මේක ප්‍රහාණය කරන අදහසක්වත් නෙමෙයි කාම ආශාවේ කාම විතර්කයේ ලක්ෂණ රස පච්චපඨාන පදඨාන වශයෙන් ස්වභාවය දැක ගැනීම තමයි යෝගාවචරය උත්සාහ කරන නිසා පුංචි පුංචි ආශාවල් භාවනා කර කර එනකොට යෝගාවචරයක අමුතරවයක් වශයෙන් පාවිච්චි කරලා ක්‍රමයේ ඇතිවීම පැවතීම නැතිවීම දකිනවා. ඒක සාමාන්‍යයෙන් ඒ කාමසාලික බැලීම අසාධාරණ වැඩක් නැත්නම් සදාචාරයට තොර වැඩක් වැරදි වැඩක් කියලා තමයි අපි සාමාන්‍ය කල්පනාව තියෙන්නේ. මොකද ਸਰවඥාන්සේ මේ ධර්මානුපස්සනාදී කියනවා එහෙම කෙරුවොත් කවදාකවත් කාමයේ මුලමඳාඩ දකින්න වෙන්නේ ස්වභාව දකින්න කාමයේ හැටි බලන්න. ඒ වගේම ද්වේෂය එනකොට නුරුස්නා ගති ව්‍යාපාද හිතේ එනකොට අපි කරන්නේ ව්‍යාපාදයට ව්‍යාපාද කරන එක. තරහට තරහ යන එක. මොකද එතකොට වෙන්නේ මොකද්ද? තරහට පෝෂණය ලැබෙනවා, තරහට ආහාර ලැබෙනවා. ඒක දෙගුණිතව ගිහින් වැඩෙනවා. තරහ එනකොට මේක කාමච්ඡන්දේ නෙවෙයි අරමුණ නෙවෙයි මේක මේ කාමය මේ මතුවෙනවා මේ පවතිනවා මේ නැති වෙනවා කියලා දැක්කන්න පුළුවන් වුණොත් අපිට සංසාරේ ඉස්සල්ලාම වතාවට කාමයාගේ මේ ද්වේෂයාගේ කාමයට වෙනස් ගති මූල කර්මස්ථානට වෙනස් ගති ආදී වශයෙන් ඒක වෙන්කොට දැනගෙන නාම රූප නාම රූප පරිච්ඡේද ඥානෙ ඉතාමත් උත්කෘෂ්ඨ අවස්ථාවක් තමයි මේ ක්ලේශ ධර්ම පහළ වෙනකොට ඒ ක්ලේශ ධර්ම අනික්ලේශෙන් වෙන් වෙන හැටි සෝබනචෛතිකයන්ගේ වෙන් වෙන හැටි අරමුණෙන් වෙන් වෙන හැටි වශයෙන් වෙන් වෙන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒක ඒ කාමච්ඡන්දය වෙනුවට කවදා හෝ කාමච්ඡන්දේ නෙවෙයි ද්වේෂය ව්‍යාපාදේ වෙනුවට කවදා හෝ ද්වේෂයක් දැක්කා කියලා සතුටක් පහළ කරන්න පුළුවන් නම් ප්‍රීතියක් පහළ කරන්න පුළුවන් නම් අන්න එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ විපස්සනා වශයෙන් ද්වේෂය වෙනුවට පීතිචෛතසිකයේ මුක්ති විඳින. ඒක විශාල අන්තිම කෙලවරේ තියෙන අභ්‍යාසයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම නිදිමත අපි ඉවත් කතා කරපු විදිහට සෝවාන් විච්ඡත්තන්ට පවා ඇවිල්ලා අර විදිහට නොදැනෙන නොතේරෙන තත්යකටපත් වෙනවා. පත් වෙනකොටම උගෝදයක් වෙන්නේ හිත වටගෙන පශ්චාත්තාප වෙලා ලැජ්ජාටපත් වෙනවා. ඒ ලැජ්ජාටපත් වෙනකොට සතියේටවත් සමාධියටවත් වැඩ කරන්න වෙලාවක් නැහැ. ඒ වෙනුවට දැනගන්න ඕනේ ඒ නිදිමතට හෝ එහෙම නැත්නම් අර නොදැනියන තත්ත්වයටපත් වෙන්නේ චිත්තක්ෂණයකට හරි කලින්. සුළු වේලාවකට කලින් අපේ විතක්කය ඇද ඇද වැටිලා තියෙනවා. එන හිතලා තියෙනවා ඒකයි නිදිමත වෙලා තියෙන්නේ. මම ඉන්නේ මොකේද කියලා අරමුණ අඳුර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා එහෙම වෙනකොට නැවත විතක්කේ යොදවලා තමන්නර තිබුණු මූල කර්මස්ථානෙ හිත ගත්තොත් ගන්න පුළුවන් කරලා උත්සාහ කෙරුවොත් අර හිතේ තියෙන කේලාරි ගති නැති වෙලා නිදිමත ගති නැති වෙලා ආය ප්‍රබුද්ධ තත්ත්වයකට ගන්න පුළුවන්. ඒ නිසා නිදිමත නොඒවා කියලා කල්පනා කරලා කවදාකවත් අපිට නිදිමතේ මුලමැදට දැක් ගන්න දෙන්නේ. නිදිමත පැමිණේවා කියලා කල්පනාවකුත් නැහැ. පැමිණෙන යම් අවස්ථාවක් කරන පැමිණිච්ච පැමිණිච්ච අවස්ථාවේකේ මුලමැදට පරීක්ෂා කිරීම තමයි ඒ සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවේ සඳහන් කරන්නේ. ඒකෙම සැක පහළ වෙනවයි කියනකොට සැකයට වැඩිය මේ පශ්චාත්තාපයේ සාහිත කුලප් වෙන ගතිය ඒක තමයි මම හිතන මුග දෙනකොට විශේෂම තරුණ පිරිස වලට කියන්නේ භවනා කරනකොට කල්පනාවල් එනවා. එකක් සැක අනිත් එක පශ්චාත්තාප අනිත් එක ඉදී ගැන කල්පනා කරලා ඉන්න දේවල්. ඉතින් මේක එකක්වත් ආත්මීය ලක්ෂණ නෙවෙයි හිතලා ගන්න දේවල් නෙවෙයි ස්වභාවයෙන් මතුවෙන දේවල්. මතුවෙනකොට අතීතානුභාවන චිත්තේ කියන අතීතයේ අරමුණු කරන හිත අනාගත ප්‍රතිකංකණය කියලා ඉස්සරහසල දුක නිහිත දෙක වෙන් කරගන්න පුළුවන්. එතකොට හරි ලේසි හරියට සතුරා ළඟම දඬුවම් කරන්න. මේකෙදි කියනවා වයසක ඇත්තන්ට බොහෝ විට පහළ වෙන්නේ අතීතානුභාවන චිත්තේ වික්ෂෝපේ. තමන් කරපු ජීවිතයේ ඇති වෙච්ච අත්‍යන්තික නිසා අනේ මම මේ මේ වැරදි කරපු නිසානේ මට මේ දේ වුනේ කියලා අතීතානුභවන චිත්තං විකෝපානුපස්සන සමාධිස පරිපන්තෝ. හිත නිතරම අතීතේ ගත කරන්නේ පශ්චාත්තාප වෙනවා සමාධිමත් වෙන්නේ. ජීවිතේ පටන් ගන්න තරුණයට සිද්ධ වෙන්නේ අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්ත. සම්මසිලායම අනාගත දර්ශන හදවනවා. හිත වර්තමානයේ චක්පත් වෙන්න දෙන්නෙම නැහැ. ඉතින් මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් මේක ඇත්තටම වයසක අයට අනාගත දවසුන් ඉන්නේ නැහැ කියලා අදහසකුත් නැහැ. තරුණ අයට පශ්චාත්තාපේ නැහැ කියන අදහසකුත් නැහැ. වැඩියෙන් පහළ වෙන්නේ මේ දෙක. අන්නේ දෙක එක එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් ඒ මතු වෙන අයාලේ යන හිතවිලි තුලින් ධර්මතාවයක් මතු කර ගන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම බැඳිච්ච සාධක. අතීතේ කල්පනා කරන ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම පශ්චාත්තාපය තමයි එන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් සත්‍යක් නෙමෙයි. ඒ අනාගතේ සැලසුම් කරන ඕනම කෙනෙකුට විකම්පිත ගතියක් ටිකස්මක් තමයි එන්නේ. ඉතින් මේ ධර්මතාවයල අතර තියෙන සම්බන්ධතාවය දැකීම අර නීවරණ කියන කෙලෙස් පැත්තට යනව වෙනුවට ධර්මතාව මතු කර ගැනීම හැකියාවක් වෙනවා. ඉන්නේ විදිහට ඒ එහෙම හිත දුවමින් අරමුණ අමතක කරපුවාම එන වෙහෙස කරගතිය වෙනුවට ඒ බව දැනගෙන යම් වෙලාවක අරමුණේ හිත පැවතුනා නම් සුඛේ මතුවේ. ඒක කවදාකවත් අපිට මේ අතීතානුභාවන හිත අනාගත ප්‍රතිකංකන හිත කියන දෙක මතුවේ නැතුව සුඛේ කියන চৈতසිකේ වෙන් කරගන්න අමාරුයි මේ চৈতසික වල තියෙන වෙන වෙන ಗುಣ දැනගන්න අමාරුයි. ඒ ධර්මානුපස්සනාවට ගියාට පස්සේ එක ප්‍රධාන ආකල්ප මේ වෙනසක් වෙනවා කෙලස් කියලා හෝ පින්ගතේ කියලා වෙනසක් නැතුව හැම දෙයකම තියෙන ස්වභාවය වටා ගැනීමට උත්සාහ කරන්නේ. මම හිතනවා මේක තමයි අමාරුම දේ. ඒ අතීතයේ අනේක දකින්නකොටම පශ්චාත්තාප වෙනවා අපේ හිත. මම ඇති වැරද්දක් සිද්ධ වුණා. විනීවරණයක් කියලා පශ්චාත්තාප වෙච්ච ගමන් සමාධියට සතියට ඉඳ නැහැ. බුද්ධ ධර්මතා කියලා විතරක් කල්පනා කරන්න පටන් ගත්තා. අනාගතයට තුන අතීතයට තුන ධර්මතා හිතේ ඇති කියලා බැලුවොත් ඒක සුඛය වගේම චෛතසිකයක්. ඒ වගේම සකෝපදෝන දකිය සහ ඒ වෙනුවට විචාර බුද්ධිය කියන එක දෙකේ තියෙන වෙනස ගත්තොත් කිසිම වෙනසක් නැහැ. මේ දෙක වෙනකොට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක යෝගාවචර ජීවිතයේ උත්කෘෂ්ඨම ඵලයක් කියලා කියන්න පුළුවන්. අර මේකේ තුන හරි වැරදි ભેදය අයින් වෙනවා හිතේ. සාධාරණ අසාධාරණ කියන කතාව අයින් වෙනවා ධාර්මික අධාර්මික කියන අයින් වෙනවා අයින් වෙලා එකින් එක එකින් එක වෙනකල් හඳුනගන්න එකයි තියෙන්නේ මේ සබන් කියලා අපි අපේ ගන්න මේ රසායනික ද්‍රව්‍යයේ හොයාගන්න ඉස්සල්ලාම ප්‍රධාන වෙලා තියෙන ඔන්නෝගේ මූල ධර්මය ඒ මොකද මේ තෙල් කුණු කියන જાතිය කුණෙන් කුණ බැඳිලා හිතේ නිකන් තත්ත්වයක් බඳලා බැඳලා පස්සේ කොච්චර පිස්සක් පිළිලාගෙන ගියත් යන්නේ නැහැ. සබන් වලින් කරන්නේ අර එක එක කුණු කෑල්ලක් අනිත් එකේ වෙන් කරන්න මැද සෙවල තට්ටුවක් ඇති කරනවා. ඒ සමංගල ඇති දැම්මට පස්සේ අර කුණු කුණට බැඳෙන ගතිය වෙන් වෙන කුණු අංශු තනි වෙනවා. තනි වුණාට පස්සේ කුණු අංශු වල බලයට එනවා. කරනකොටසේ වතුර ආපුවම එක එකන ගලවලා යනවා. කුණු අංශු එක එක අත්තල් බැඳගෙන හිටියොත් කවදාකවත් බෑ ගලවන්න. ඒක සබඟුලින් කරන්නේ එක එක කර්ණය නිසා මේක කාමච්ඡන්ද එනකොට ඒක අනිත්‍යවත් එක කියන බැඳීම වලින් අයින් කරලා කාමච්ඡන්ද වෙන් කරලා අල්ලා ගන්නවා මෙන්න මේ කාමච්ඡන්ද එනකොට ලකුණු මෙන්න පවතිනකොට යන්නේ මෙන්න යනකොට ලකුණු ඉතින් ව්‍යාපාරද එනකොට ඒක වෙන් කරලා හඳුන ගන්නවා මෙන්න මතුවෙනකොට ඇති මෙන්න පවතිනකොට ඇති මෙන්න යනකොට ඇති නිදිමත එනකොට ඒකත් වෙන් කරලා හඳුන ගන්නවා මේක මෙහෙමයි පටන් ගන්න මෙහෙමයි පවතිනවා යන්නේ කියලා අතීතය ගැන හිතන හිතවිල්ල අනාගතය හිතන හිතවිල්ල වෙන් කරලා හඳුනගන්න. සැක හිතන හිතවිල්ල වෙන් කරනවා. මෙන්න මේ වෙන් කිරීමෙන්ම කවදාකවත් නැති විදිහට ඉන්දියා ධර්ම තියුණු වෙන අතර මේව වෙන් වෙන්න පටන් ගන්නවා. ඒක දවසක් ඒ බටේර ලෝකෙ වෙච්ච උපමා කතාවක් තියෙන්නේ. ධර්ම තුන් දෙනෙක් සයිත කොල්ල තුන් දෙනෙක් සයිත තාත්තා කෙනෙක් අවසාන වෙලාවේදී මරංගේ ඉඳලා ඒ දරුවෝ තුන්දෙනා කතා කරලා කිව්වලු මගේ මේ බුද්ධලිය උඹලා තුන්දෙනාට අයිති. හැබැයි මට එකක් අවශ්‍යයි. උඹලා තුන්දෙනා දිගටම එක සමගින් කටයුතු කරන්න. උඹලා තුන්දෙනා වෙන් වෙච්ච දවසේ මේ බුද්ධලිය විනාශ වෙනවා. ඒක නිසා තුන්දෙනාට කිව්වලු ගිහිල්ලා කූර්මිකයා කූර්මිකයා කියන්නේ. ඊට තුන්කියා ඊට පස්සේ ඒ රුද්මිටි ඔක්කොම එකට බඳලා ඉලපටක් වගේ හරි ගැසලා තාත්තා කියවල තුන් දෙනාටම කඩන්නේ කියලා. එකෙක්ට කඩන්න බෑ. දැන් තාත්තා කිව්වේ එක එක වෙන් කළ දේවල් වල කඩන්නේ කියලා. සුතුස් කල කඩනවා. ඊට පස්සේ කල මේ කූරු මිටි එකට කියන තාක්ක කඩන්න බෑ. දැන් එක එක වෙන් කළාට පස්සේ සුතුසු විදිහට කඩන්න පුළුවන්. ඒ නිසා නීවරණ පිළිබඳව ධම්මානුපස්සනාට ගියාට පස්සේ කරන්නේ එක එක නීවරණයක තියෙන විශේෂ ලක්ෂණ වශයෙන් එකින් එක එකින් කූර කූර වෙන් කරනවා. සරුවචනසේ සඳහන් කරන්නේ නලාගාරං කුංජරෝ කියලා. නලාගාරය කියලා කියන්නේ බටපතුරු වලින් බටකොටු බටකොටු වලින් හදපු ගයක්. නැත්නම් බටගාලක් කියලා ගන්න. ඒ බටගාල පෙනුම පෙනුමට ඇලියකට වැඩිය විශාලයි. මොකද අලිය දන්නවනේ මේක ඇලියට තියෙන පුංචි බටකොටු වලින් කියලා එක එක අයින් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යෙන් බටගාල අලියට ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හුබස් බයකින් බලන්න පටන් අරගත්තොත් නිවන රික්ත මේක තැනක තියලා අපේ ශක්තිමදී අපිට ඕන කරනවා එක එක නියවරණයක් වෙන් කරලා වෙන් කරලා හඳුනාගෙන එකක් එකක් බටගාලකට වෙච්ච ඇතෙක් බටකොටු මිටියක් අයින් කරන්න බටකොටුවක් අයින් කරන්න වගේ ඉලබතක් කනට බැරි මනුස්සයා එක එක කූර කඩන්න වගේ කඩන්න පටන් අරගත්තොත් කාලය ටිකක් වෙලා ගියාට මේක හැප්පෙන්න දෙයක් නැහැ හැබැයි මේ මට්ටමට එනකොට මම අර දේශනාවේ මුලින්ම සඳහන් කරා වගේ අනිවාර්යයෙන්ම සීල මට්ටමේ මේ නීවරණ රාග දෝෂ මොහ දුරු කිරීමේ සදාචාරයක් තියෙනවා. ඒ වගේම සමාධි මට්ටමේ ටික වේලාවකට යටපත් කිරීමේ හැකියාව දැකලා තියෙනවා. අන්න එකකින් ඇතිවෙච්ච ගැම්ම තුල අදිෂ්ඨාන ශක්තිය තුල පෙරබැල්ම තුල තමයි අපිට නීවරණ කොටු කරන්න පුළුවන්. එක එක නීවරණයක් වෙනකොට ඒක වෙන්කොට හඳුනා ගැනීමට නම් ඒ නීවරණයට කැත හිතින් බලන්න කරගන්න. මොකද මේ අදහසෙන් බලන්න නරකයි ඒ නිවර්ණයේ තියෙන ස්වභාවික ලක්ෂණ දැක ගන්න ඕනේ හරියටම ආස්වාද ප්‍රසවාස කියන දෙකට හිත යොදා භාවනා කරන කෙනා ආස්වාසේ ප්‍රසවාසේ වෙන්කොට දැන ගැනීමට ගන්න ප්‍රයත්නයක් තියෙනවානේ ආනාපානය දිහා බලනවා නෙවෙයි ආශ්වාසයේ වෙන් වශයෙන් ඒකේ සීතල උණුසුම් ගති ප්‍රශ්වාසයේ වෙන් කළ දැනගත්තොත් ඒක මේ සාමාන්‍ය පොදු බැලමට වැඩිය විනිවිද යමක් තියෙනවා. අනිත් වගේ මේ නීවරණ එක එකක් එක එකක් වෙන් කරලා ඒක පරිච්ඡේද කරනවා කියලා මේක පාලිසන ගන්න වෙන් කළ බැලුවට පස්සේ ඒව අතර තියෙන කල්ලි ගැහෙන ගතියයි පොදුවේ පාර දෙන්න ගතිය නැතුව එක එකක් වෙන් කරුවාට පස්සේ අපේ තියෙන ගුණධර්ම ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා ඒ නීවරණ ගලවලා ගන්න. ඉතින් ඒක නිසා අර මෙතෙන් පටන් අරගන්න බෑ කාටවත්. මොකද හේතුව සීලක පිළිපදලා සමාධියක් තියනවා මේ සතියක් තියාගෙන ගිය කෙනාට විතරක් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි එතෙන් එනකන් ප්‍රාණ සංඥාවේ තියෙන මකණයකට. නමුත් විපස්සනා වශයෙන් ධම්මානුපස්සනා ගියාට පස්සේ පැමිණෙන පැමිණෙන හැම නීවරණයකටම අනිත්‍යවත් එක්ක කලවම් වෙන්න දෙන්නේ නැතුව අනිත්‍යවත් එක්ක වෙන් මේ මේ අත්‍යව දැනගන්න දෙන්නේ නැතුව එක එක එක එක වෙන් කරන්න පටන් අරගත්තොත් අපිට ඒ නීවරණ දැනගත්ත පමණින් ඒ මේ නීවරණ අනිත්‍යකින් වෙන්වීම දැනගත්ත පමණින් අපි බලපිටියක් ඒ බල බිඳීම තුළින් තමයි අපේ අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ සතිය තවත් ප්‍රකට වෙන්නේ මේ වගේම විෂම විවිධ තත්ත්වයන් අතරදී සමාධිය ඒකාග්‍රතාවය ඇති කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් මේ නීවරණ යටපත් කිරීමේ වැඩපිළිවෙල පරියන්කේදීද සිද්ධ වෙන්නේ සක්මනේදීද සිද්ධ වෙන්නේ එදිනදා වැඩවලදීද සිද්ධ වෙන්නේ කියන එකට ආරයක් නැහැ. ඕන තැනකදී එන්න පුළුවන්. ඉස්ලාම අපි සමාන පරියන්කේ තමයි මේ රාග හිතවිලි ද්වේෂ හිතවිලි අඳුනගන්නේ. නමුත් අපිට බාධා වෙනවා වැඩියෙන් සක්මන් කරනවා. අන්නේ හැම බාධාවකම නීවරණ දක්නාසුළු වලන්න පටන් අරගත්තොත් පරියන්ක පානට වැඩි විචිත්‍රයි සක්මන් භාවනාව. නමුත් අවාසනාව මේ අවාසියේදී ඉන්නේ පරියන්කයට වැඩි සක්මනේදී සතිය ටිකක් අඩුයි. සමාධිය ටිකක් අඩුයි. ඊට පිටිය ගොඩාක් විචිත්‍රයි ඉදිරියට කටයුතු වල. අපි වැඩ කරන පරිසරයෙන් අපිට අනන්ත දුෂ්ණා දේවල් පහළ වෙනවා. ප්‍රිය උපදන දේවල් පහළ වෙනවා. නිදිමත කරන දේවල් පහළ වෙනවා. සැකපොදන දේවල් පහළ වෙනවා. කී තනාගතේ දුවන හිතේ පහළ කරනවා. මේ පහළ වෙන හැම වෙලාවෙදීම ඒක ලාභයක් වශයෙන් කරගෙන මේක මට මේ භාවනාව දියුණු කරගන්න තියෙන සතිය දිනු කරගන්න හම්බෙච්ච ලාභයක් වශයෙන් කල්පනා කරන වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අන්තිමේ සිද්ධ වෙනවා අහන්න කොයි කරදරයකදීද මට භාවනා කරන්න බැරි කවුරු මොන විදියෙන් නීවරණ ඇති කරත් මම සූදානම්ෙන් ඉන්නවනම් මට කොච්චරක් මගේ හිත බේරලා තියාගන්න පුළුවන්ද කියලා එක දවසක් ඒ සර්වචනන්සේ එක බණ මතක් කරන්න කියලා සඳහන් කළා කියනවා ඒ කැටකුරුළු පැටියෙක් බොහොම දුර්වල කුරුළු පැටියෙක් උන්ගේ ඌට අම්මයි තාත්තයි කියලා දුන්නා අපි නැති වෙලාවේ හාපු ඉඩමේ ඒ කියන්නේ පස්පරලා තියෙන ඉඩමේ මේ ක්ෂේත්‍රයේ උඩට එන්නවා කැටයස්සේ ඕන තරම් පණුව අවුලන කාකම් උඩට එන්න බෑ කියලා. මේක හිතවලු ඉතින් අවුවත් අපිටත් එක්ක හොඳයි කියලා උඩට වෙලා මෝ රජා වගේ ඉන්නකොට පියාගොස්සට ඇවිල්ලා ගහගෙන ගියා. කහවෙනවනේ මේ කුරුළු බැටියා කියනලු මගේම දෝෂි. මගේ මට මෙහෙම වෙලා මදි. මගේම දෝෂි. මගේම දෝෂි කියලා. යන ගමන් පියාපුසල තෝ කවුද යකෝ තොගේ දෝෂ කියන්නේ තොට වැඩි මම කොහොමදක් තෝගේ මම තෝ කොහොමදක් මරනවා කියන. ඒක නෑ නෑ ඔබතුමා හරි. මගේ දෝෂි මට අම්මා තාත්තා කිව්වා උඹේ නියම තන හිටියනම් බහුවෙන්නේ නෑ කියලා. නමුත් මගේ මොඩකමට මම මතුනේ ඒ නිසා මේක මගේම දෝෂි. ඊට පස්සේ කිව්වලු පියාපුසල තෝ හිතනවා එනන් තොගේ තන හිටියොත් මට තෝ අල්ලන්න බැරි වෙයි කියලා. දැන් ඒක 100 100 සාර්ථකයි. ආයෙනම් කියලා තැලෙනවා. බෙහෙන් ගිහිල්ලා බේරියන් කියලා. ඉතින් ඒකකොට මේ කුරුළු වැටේ ගිහිල්ලා ආයෙසරයක් හම්බෙච්ච අවස්ථාවේදී කැට ඇස්සේ කැට උඩයි කකක් අයින්නකොට උඩ තේරනාලු කැටේ උඩ ඉන්නකොට එකපාරටම ආයෙසරයක් පියකුස ගන්න. ගන්නකොටම කැටේ ඇස්ස ගියා. පස්කැටේ පියකුස ඇවිල්ලා ගලේ වැදිලා පස්කැටේ වැදිලා පපු දෙල මැරෙලා. ඒක තමයි අපි දන්නවනම් මෙන්න මේ දුර්වලතාවයට මට ඉන්නයි මම මෙහා දන්නේ කාමයට. මෙන්න මේ දුර්වලතාවය කියන ද්වේෂයට, මේ නින්දට, මේ සැකයට, මේ මේ පශ්චාත්තාපයට කියලා දැනගෙන ඉන්නවනම් ඒ ජීවන්ට ඇවිලට පාර දෙන්න තියෙන අඩුවේ. අපි ඒක නොදැන ඒකට පොහොර දැම්මොත් තමයි අපි හරියට ඉතිකට මේ මහාන මැස්මේ උඩින් නූල එනකොට යටින් නූලෙන් කොක්ක වැදුනොත් තමයි මැස්ම වටින්නේ. උඩින් කොක්ක එනකොට එනකොට එනකොට යටින් කොක්ක වැදි වෙදී ගියොත් දිගටම මැස්ස වැහෙනවා. අපි දන්නවනම් මෙන්න මෙතෙන් යනකොට මට සාමාන්‍ය රාගෙ මතුවෙනවා. මේ වැඩි වෙනකොට මට ද්වේෂෙ මතුවෙනවා. මෙතෙන් යනකොට මට නිදිමත මතුවෙනවා. මේක දැනනකොට පශ්චාත්තාවක අතීත ඒව එනවා. මෙතෙන් යන සැකමත් වෙනවා කියලා අන්න එතෙන්ට යන්න ඕනේ. සතිය කියන ආඩම්බර අරමුණ අතට තියන පොඩි අතේ තියන. එතකොට ඒක එනකොටම අපිට පුළුවන් දැනගන්න සූදානම්ව ගියොත් සූදානම් නැතුව ගියාට වැඩිය ලොකු වෙනසක් යුක්තව ඒක බලන්න පුළුවන්. ඒකට මොන දෙන්න පුළුවන්? ඒකේ ස්වභාව ලක්ෂණ. එනකොට හානි කරනකොට යනකොට ලකුණු දකින්න පුළුවන්. අන්නේම කරලා ඒකට ඉදිරිපත් වෙලාම තමයි අපේ පන්නරේ හයි කරගන්න. අපි පැතිරෙන ස්වයින් ෆ්ලූ හරි කමන්නේ මොකක් හරි ලැබ පැතිරෙන තැනකට ඒට අදාළ ප්‍රතිශක්තිය අරගෙන ප්‍රතිදේය ඇඟට විදගෙන වැක්සින් එක කරගෙන ගියොත් අපි යන්නෙම විශ්වාසකින් විස බීජ තිබුණාට අපිට වදින්නේ නැහැ කියලා. විස බීජ නොයනව නෙවෙයි. එතකොට ඇතුළු ප්‍රතිදේය තියෙන. ඒ නිසා අපිට මුල දෙන්න පුළුවන්. ඒකේ භාවනා කරන කෙනා මුලදි මුලදී භාවනා මධ්‍යස්ථාන හොයන යනවා. නිස්සද්දයෙන් හොයනවා. අනික් අයටත් කියන හද්ද කරන්න එපයි කියලා. එහෙම කරලා කරලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සතිය වැඩෙනකොට හැමදාම ඒ වගේ අන්තිම ප්‍රසස්ත තත්ත්ව හොයාගෙන එහිම läගෙන්න නරකයි. මතුවෙන බාධාවලුදි ටික ටික ටික ටික මේ සතිය යොදවලා මේ සමාධිය යොදවලා ඒ සතිය කැඩෙන්න ඇරලා. ඒ නිවර ධර්ම මඟක් එන්න ඇරලා. මට කොච්චරක් මේකට මුහුණ දෙන්න පුළුවන්ද වෙන විදිහට කියනවා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා බැලීමේ අර Tamange තියෙන සතිය සමාධිය සහ අතුලක ධර්මයට කම්පා නොවීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා අනේ වැඩි වශයෙන් උපරිමයේ ප්‍රති පරීක්ෂා කරන තමයි එදිනදා කටයුතු එදිනදා කටයුතු වලට ගියාම අපට අසීමිත බාධායි හිතාගන්න බැරි මට්ටමේ වෙනවා අනේ සෑම දෙයක්ම හිතාගෙන යන මේ පෙර අපේ හේතුඵල කර්මයකටයි මේක එන්නේ. ඒ නිසා මේක කවදාකවත් මූණ නොදී අපිට කවදාකවත් මේක ඇඟිල්ල ජීවත් වෙන්න බෑ. ඒ නිසා එන හැම දෙයක්ම කිසියම් බාධාකින් තොරව ඉන්න දෙන්නේ. මට ප්‍රතික්‍රියා නොකර සිටීමට. තියෙන තමන්ගේම හැකියාවල් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අපි හරියට වැස්සක් වෙලා රේකෝට් එකක් දාගෙන යනවා වගේ. ලෙඩ රෝග තියෙන තැනට වැක්සින් එකක් කරන් ගියා වගේ කවුරු කොහොම අපිව ආසාදනය කරන්න හැදුවත් යම් ප්‍රමාණයකට අරසවීමේ ශක්තිය අපේ තුලටම ආපු දවසේ තමයි අපිට ධර්ම වැටේ. අපි එක්කන් දීගේ යදිනවා නම් බුදුන්ට කියනවා නම් මේ සාප කරනවා නම් යදිනවා නම් ඒ තාකල් වෙන්නේ අපේ මානසිකත්වයේ අදිෂ්ඨාන ශක්තිය ඉන්ද්‍රිය ධර්ම මොට වෙන එක විතරයි. මැලවෙන එක විතරයි. කබර වැටෙන එක විතරයි. දුර්වල වෙන එක විතරයි. ඒ නිසා සතිය සමාධිය පරියන්කේදී හොඳට පුරුදු කරලා ටික ටික ටික ටික එන ඒ නීවර ධර්ම වලට බොහොම කරලා සක්මන් කරන වෙලාවේදී ඊට වැඩි ප්‍රකටව ප්‍රබල වෙනකොට පුළුවන් තරම් මේක මම මේ මට්ටමට මගේ සති සමාධි දියුණු කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර ඉඳගෙන ගන්න ඕනේ කියලා. ඉතින්දා ජීවිතයේදී තියෙන සෑම දෙයකටම කවම කවදාකවත් නොවිය යුතු දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ ලෝකෙ හිට වෙන්නේ වෙන්න ඕනේ දෙයක්. මේ දේ මට වෙන්න එපා කියලා කිසි කෙනෙක් හිතනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එතුමා හෝ එතුමිය තමන්ගේ හිත දුර්වල කර ගැනීමක් පමණයි. මේ වෙන දෙයක කවදා හරි මම 100%ක් මොන දෙන්න ඕනෑ කියලා හිතුවොත් එnde end end වීරයන් වඳින මුත්කලයක් නෙවෙයි වීරයෙක් බවට පත් වෙනවා. අපිට හරියට බැලකමක් තමයි අපි වීරයන් වන්දනා කරන්නේ. වීර්ය වන්දනා කරන්න කරන්න අපි දුර්වල වෙනවා. අපි කවදා හරි අධිෂ්ඨාන කරන්න ඕනේ වීර්ය වෙන්න. වීර්යෙන් වෙන්න නම් කරන්නේ එකම දේ සතුටට මුහුණ දෙන්න. සතුටට මුහුණ දෙනවා කියලා කියන ප්‍රතික්‍රියාවක් නෙවෙයි කියලා අවධාරණය කරනවා. දුරට ඒකට මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ අපේ වරින් වර පොඩි පොඩි තුවාල සිද්ධ වෙනවා. පසුබෑම් සිද්ධ වෙනවා. ඒ තුනට මොකද ඇතුලෙන් එන ශක්තිය ස්වයං සිද්ධ ශක්තියක් එන්නේ. පිළිසෙත්ම වෙන කෙනෙක් තුල නෙමෙයි වෙන තැනකින් නෙවෙයි එන්නේ එතනේ. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. තන්වැසි නුවණ කියලා කියනවා. නැත්නම් ඇප්‍රොප්‍රියේට් ටෙක්නොලොජි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේක කොච්චරක් අපට දෙන්න උනන්දු කරාද කියලා කියනවා නම් උන්වහන්සේ කොටින්ම අධ්‍යෝදගත්තා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ කියලා. කරන දේ නම් ওই දන්නා දේ දැඩි කර ගැනීම නිතරම අපිට හම් වෙන මේ බාධා වලට ප්‍රතික්‍රියා නොකරන්නේ මූණ දීමේ අපිට හිතා ගන්න පුළුවන් ගුරුවරයෙක් නැතුව භාවනා ක්‍රමයක් නැතුව භාවනා මධ්‍යස්ථාන නැතුව කාණ්ඩ බණ මොනවාක්වත් නැතුව සිතාත් ගෞතමතුමා ඒ තපස් රකින්න කාලේ කොහොම මේවට මොන දෙන්න ඇද්ද කියලා. දැන් අපිට භාවනා මධ්‍යස්ථාන කියනවා. දාන දෙන්න කට්ටිය ඉන්නවා. උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා. කමඨාංශුද්ධ කරන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි නිකන් හරියට පින්න පුහුල් ගෙඩිය වගේ අවුවට පින්නට හැදෙන්නේ නැතුව ඉතින් හිතනවා මේක මේ කොන්ත්‍රාත් ක්‍රමයටම නිවන් දකින්න පුළුවන් කියලා. හැම දෙයකම පත්‍රේ කොන්ත්‍රාත් ගන්න. අපිට දුකක් එනකම් පත්‍රකාරය බලන්නේ ඉන්නේ එකකින් කීයක් හරි හම්බ කරා. මොකාටකද සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කළ දෙන්නේ. මේ ඔක්කොගෙම අපි කරන් හදන්නේ අපි අපේ තියෙන පොළඳ කතිය අපේ තියෙන පසුබාහන ගතිය දිනු කරන්නේ බුදුරජාණන් වහන්සේ මේකට එකවර අපි ඒ විරුද්ධ කරන්නේ නැහැ. නම් කියන පරිඥාන්කේ ඉඳගෙන ටික ටික පුරුදු කරලා සක්මනට ගිහින් ටිකක් තව ඒක දැඩි කරලා එන ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගත්ත දවසේ වැඩියෙන්ම සතුටින් බුදුහාම. ඒක නිසා ඔය ජීවක ජීවක වෙදතුමා යනකොට ඉසබාම කාචරේ ගාවට හැංගීමක් තිබුණේ නැහැ. වෙද කෙනෙක් වෙන අදහසක්. ඊට පස්සේ උගන්වනකොට යා තේරුම් අරගත්ත පාවට්ටලයි පංචාංගේ තියෙන ගුණ. රණවරාගේ තියෙන පංචාංගේ ගුණ එක එක එක එක ඉගෙනගෙන ඒ එක එකක වෙන් වෙන් තියෙන ගුණ හිතේ හදාගත්තා. පවට කුලේ තියෙන ගුණේ පොත්තේ නැහැ. පොත්තේ තියෙන ගුණේ මලේ නැහැ. මලේ තියෙන ගුණේ මුලේ නැහැ. මේ හැම එකකම වෙන් වෙන ගුණ තියෙනවා. ඒ වගේම රණවරා කුලේ පවට කුලේ ගුණ සමාන නැහැ. එහෙම හොයාන හොයාන හොයාන අන්තිමට ගියාට පස්සේ ගුරුවරයා මෙයාට යම් ප්‍රමාණයකට මේ ශක්තිය මේ ගැන්නilla එකින් එක වෙන ಗುಣ පෙන්න දුන්නද කියනවනම් මෙයාට අන්තිමට PhD dissertation එකට එහෙම නැත්නම් research එකට දුන්නේ මොකද්ද කැලීට කියලා බලන්නේ කොහොම බේතර ගන්න බැරි જાතියක් තියෙනවා ඉස්ලාම අපි බලන්නේ බෙහෙත් කියලා හඳුනන්න ගන්නෑ කියලා කොහොමද බෙහෙත් කියලා හඳුනන අන්තිමට අහන්න වෙන්නේ කොහොමද බෙහෙත් නොවෙන්නේ කියලා. අන්තිම දවස් 8ක් මුළු කැලේ ඇවිදලා ඇවිල්ලා හිස්සකින් ගෙදර ඇවිල්ලා තිනවා දිසාපාමක් කවට ආචාර්යලාට දවස් 7ක් උදේ හවස කැලේ ඇවිද්දා එකම ගහක්වත් නැහැ බෙහෙතට නොගන්න. ඒ නිසා මුදුවට භාවනා කරලා පස්සේ හමන වුණත් කමටහනක් වෙනවා. පත් වෙන ගින්න කමටහනක් වෙනවා. ගලන ගඟත් කමටහනක් වෙනවා. පොළවත් කමටහනක් වෙනවා. ඕන කෙනෙක් අපිට වල බාධා කරපුවාම ඒක තුළින් ධර්මයේ මතු කරගැනීමේ ශක්තිය අප තුළ මතුවේ. මතුවාට පස්සේ හිතනවා මේ ලෝකෙට අපි ආවේ මේ ලෝකයේ තියෙන දේවල් විඳලා කාමරප විඳලා ලෝකෙට කාමරාජිනීගේ කාමරාජානිය බැලමෙහෙකක් කරන්න නෙවෙයි මේක විනිවිද දැකලා මේ වගේ කාමයේ ඇති වෙන හැටි ඒකාග්‍රතාවයෙන් මේක පාවිච්චි කරන හැටි මේකට ද්වේෂය ඇති වෙන හැටිත් මේ තුලින් ප්‍රීතිය ඇති කරන හැටිත් මේකට බුබ්බඩ වෙලා නිදාගෙන වැටෙන හැටිත් මේකෙන් සම්පූර්ණ විතක්කයට හිත යොදන හැටි. ඒ වගේම මේකේ මේ අතීතනාගත හිතවිලි හිතලා හිත දෙගිරි දහරු කරගන්න හැටි මේ තුලින් සුඛය ඇති කරන හැටි. ඒ වගේම සැකය හිතලා මේ ලෝකේ අපි පරදින හැටි මේ තුලින් ධම්ම විචේ සම්බොච්චංගය ඇති කරන හැටි නැත්නම් ධම්ම විචේ ඇති කරන හැටි කියන මේ ඕනම දෙයකටපත් කරන ගතිය Tamange පුහුණු මට්ටමකට හිතේ දියුණු මට්ටම මත තියෙන දෙයක් කිසක් පොළොවට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ගින්නට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ජලයට බෑ අපිට ගින්නන් කෙලෙස් ඇති කරන්න. ඒ නිසා මේ හතර මහ භූතය මොනව කරන්නද කියලා අහන උත්තර ගන්නවා. මේ පුදු මනසට මේ සෑම දෙයකම කෙලෙස් ඇති වෙනවා. අපි පටන් ගන්න එතනින් තමයි. නමුත් අපි යම් කිසි තැනක ඉන්නවනම් දැන් කීප 10ක්, කීප 15ක් මෙන්න මේ මේ தත්ත්වදී අපිට කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියන කාට උත්සාහ කරන්න ඕනේ. ඒක 20 30 40 වශයෙන් විවිධ විෂම තත්ත්වයන් යටතේදී මේ කෙලෙස් ඇති නොකර ගන්නා தත්ත්වේ ටික ටික ටික ටික ටික ටික දවසින් ඉහළ දානවා. ඒ නිසා අපේ කුසාන්ති කියන්නේ කියනකොට මේ විසම ලෝකේ සමහිත ඇති කරන එක තමයි යෝගාවචරය ගතිය. ලෝකේ සම කරන එක නෙවෙයි. ඒක කවදාකවත් කරන්න බෑ. මේ ලෝකේ සදාචාර කරන්න හෝ එනත මේ ලෝකේ කාමයට ඇදෙන එක නතර කරන්න ඕ ඒක අපිට බුදුහන් වහන්සේට බෑ ඉතින් අපි කරන්න බැරි වැඩ කරන්න හදනවා මේ ලෝකය හදන්න හදනවා ලෝකේ සදාචාර කරන්න හදනවා ආහාර පානයෙන් කටේ සදාචාර කරන්න හදනවා ඒකෙන් වෙන්නේ මොකද්ද අපේ හිතේ වැඩේ අයාලයක් එනිසා අපි දැනට තියෙනවා නම් 10ක 15ක හරි කමන්නේ 20ක 30ක හරි කමන්නේ කෙලෙස් නැති තත්වයක් අපි ඊළඟට වටිනා ප්‍රශස්ත මූලාරම්භයක් තියෙනවා මේකේ අවධානය උඩ කියන දේ මොකද්ද මෙන්න මේ ශක්තිය අපි ළඟ තියෙන මේ යම් නොසලින ශක්තියක් යම් ප්‍රතික්‍රියා නොකරන ශක්තියක් යම් සත්‍යක්තියක් තියෙනවා ඒක ජීවුන කරන්නේ අකමැති වුණත් කරන දෙයක් නෑ කරදර වලින් පමණයි හැම බාධාවකම තියෙනවා අපිට බුද්ධ බණ හැම බාධාවකම තියෙනවා අපිට සාධකයක් සැප ලැබෙන්න ලැබෙන්න අපිට පටු වෙනවා දුක ලැබෙන්න ලැබෙන්න අපේ හිත කියුනේ බුබ්බඩ කම්මැලියා කදාකත් කැමති නැහැ ඒක අර පින්න මූල් ගෙඩිය හාතිබ්බ වගේ ඔක්කොම ලෝකෙන් අපිට සැප ලැබෙනකම් බලائیں. බුදුරජාණන් වහන්සේ ශක්තිති රජකමක් අතහැරලා ඉදියට දැස්සේ මොනවක්වත් කරන්නේ ගිහි කාලේ බුදු වුණාට පස්සෙත් නැහැ. උන්වහන්සේට ඕන සැපක් කියලා දෙනවා. කිසිම සැපකට ගියේ නැහැ. සැප සොයාගෙන යෑම කියලා කියන්නේම බුබ්බඩකම. කීම සැප විඳින එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පෙර කල පිටට ලැබේ. නමුත් සැප අපේක්ෂා කරනවා කියලා කියන්නේ එන්නත් ඉස්තර වෙලා බය වෙන එක. එනිසා අපි විපස්සනා කරගෙන යනකොට එන ඕන දෙයකට මුණ දෙමි ශක්තිය තමයි වැඩි. එනිසා ඒකේ කැපිපේන අභියෝගය තමයි මේ නීවර ධර්ම. මොකද ඒක කොහොම හුදු හිතවිලි. කාමචන්දය කියලා කියන්නේ හුදු හිතවිල්ල. යහපාදී කියන්නේ කියන හුදු හිතවිල්ල. නිදිමත කියලා කියන්නේ හිතවිල්ල. අතීතයේ හිතනවා අනාගතයේ හිතනවා කියන්නේ හිතවිල්ලක්. සැක කියන්නේ හිතවිල්ල. ඒකට ඒ සූදානම් ශරීරය යනවනම් ඒක නිකන් බලාකුල කරා අසන්තරවක් යනවා වගේ හැප්පෙන්න දෙයක් නෑ. බය වුණොත් මේ කුලක් මහ කන්දක් වගේ පේන්න පටන් ගන්නවා. නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට අපේ ප්‍රතිශක්තිය වැඩෙනකොට, ඉවසීමේ ශක්තිය වැඩෙනකොට, අශෝක ධර්මේ කම්පාවන් අතර වෙනකොට මේ නීවරණ ධර්ම නිකන් සමන් තෙල්කුණ තියෙන අතකට සමන් ටිකක් ගාලා හොදලා අතු පිරිසිදු කරනවා වගේ අතහරිනවා. ඒ නිසා නීවරණ එනකොට දුවන්න පුරුදු වෙන්න නරකයි. යම් වෙලාවකට ඒ නීවරණ දිහා බලලා ඒකේ මුලැමැදාක දැක ගන්න පටන් අරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නීවරණය දුරුල කරලා ඉතී කුසල ශක්තිය එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය සති ශක්තිය වඩනවා. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර මූලාරම්භයේදී බලාපොරොත්තු වෙච්ච භාවනා මධ්‍යස්ථාන හොයන්නේ නැහැ. මූලාරම්භයේදී බලාපොරොත්තු නිස්සද්දතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාරම්භේ බලාපොරොත්තු වෙච්ච විදිහට ගුරුවරයෙක්ගේ අනිවාර්යම අවශ්‍යතාවය ඕන කරන්නේ නැහැ. එනේන දේට මුණ පටන් ගන්න දෙන්න පටන් ගන්නට පස්සම යෝගාවචර සබ්‍රහ්මචාරී කියන නම් වලට ගැලපෙන්න පටන් ගන්න. ඒ නිසා අපි කුරු ගෝවිදාන් කරනකොට ඒ අත තවාන් දානකොට ඒකට සම්පූර්ණ ආරක්ෂාකාරී තත්ත්වයක් දෙනවා අන්ධකාරය කියලා වතුර දීලා වහලා තමයි පැටතමන් කරන්නේ ඊට පස්සේ තමන් කරලා කුඹුරේ හදනකොට අරිජෝජි ටිකක් ගොරෝසු තත්ත්වල හදනවා ඊට පස්සේ ඒක ගලවල ඉවරලා ප්‍රධාන කුඹුරේ හදනකොට සම්පූර්ණ අවුවට වැස්සට විවෘත කළා එතන තමයි ගහ වැඩෙන්නේ තවාන තුල කවදාකවත් තවානේ ආරම්භයේ විස වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා භාවනා කරන කෙනා හැමදාම අම්මගේ තනියම කිරි බිබින්ට හම්බ වෙන්නේ හම්බ කරගෙන කන්නේ. ඒකට හැමෙන ප්‍රධානම වාදව තමයි මේ නීවරණයන් අපට විලිස්සාගෙන එළියට එනවා. කාමච්ඡන්දය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, නිජමත ඇති කරනවා, හිතේ මේ දුවනවා, සැකපොදුනවා. අනිත් පොඩ පොඩ පොඩ පොඩ ඉන එකට අදාළ ප්‍රමාණයට ප්‍රතික්‍රියා නොකර මුණ දීමේ ශක්තියට ඇති වෙනකොට මුළු විශ්වයේම විශ්වවිද්‍යාලයක් වගේ හැම තැනම අපිට පාඩම් පන්තියක් තියෙනවා. ඒ පාඩම් පන්ති බෞද්ධ ආගම තුළින් විතරක්ම නෙවෙයි කියන්නේ. මව් භූමිය තුළින් විතරක්ම නෙවෙයි කියන්නේ ඕන තැනකින් ගන්න. අනේ එදාට තමයි අපි මනුස්ස ඉතේ මේ මනුස්ස මනසේ මනුස්ස මොලේ උපරිම ශක්ති ක්‍රියාත්මක කරලා ඒන හැලහැප්පිලි ඒන ඒවට කියන්නේ අෂ්ටලෝක ධර්ම කියලා කම්පා නොවි විෂම ලෝකයේ සමහිත පවත්වන්න පුළුවන්. ඉතින් සාමේ උරග සූත්‍රයේ මුලින් ළඟට බලනකොට මේ එක එක ධර්මයක් එකේ පුදුමාකාර තාලයකට පුරුදු කරලා ඒ අවසානයේට මේ ලෝකේ ඕනම කෙනෙක් වැටෙන මේ නිවර්ණ පාට ආරක්ෂාවක් එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ඇති කරාට පස්සේ ඒ පුද්ගලයාට ලෝකෙටම සාධාරණකමක් ඇති වෙනවා. හතර ඊස්තුවටම සමාන ගුණයක් ඇති වෙනවා. හතර මහා ධාතුන්ටම සමාන ගුණයක් ඇති වෙනවා. කෙලෙස් වලටයි කුසල් වලටයි සමාන හිතක් ඇති වෙනවා. අසාධාරණයි සාධාරණට සමාන හිතක් ඇති වෙනවා. කොතන හිතියක් මොනවා කෙරුවක්වත් තාදී ගුණය කියලා කියන්නේ ඒකට කියන එහෙව් ගතිය කියලා. අනේ මේ එහෙව් ගතිය තමයි අවසාන වෙන්නේ. එමෙත මේ භාවනා කළ සැපදිනවා කියන කතාව අර පොඩි ළමයි දුර්තල් කරන කතාව. දුක දරා සිටීමේ ශක්තියක් ඇති කර ගැනීම තමයි මේ භාවනාදී කරන්නේ. ඒ තාදී ගුණය නම් එහෙව් ගුණය කොයි එකටත් මුසලී වෙන ගුණය තමයි විපස්සනා අවසානයේදී මේ නීවරණ හොඳ කැපිපේන බාධාවක් හෝ සාධකයක් සලස් කරනවා ඒ නිසා අපිට අපි භාවනා කොච්චර දියුණුද කියන ප්‍රශ්නේ තම තමන්ට දැනගන්න ඕන නම් මේ එක එක නීවරණ කුප්පණ්ඩ මුළු ලෝකෙම බලනින්දදී ඒ කුප්පණ ඒ අවශ්‍යන නීවරණයේදී තමන් තමන්ගේ ගුණ චර්චේ වට ගන්න නැතුව තමන්ගේ කොඳුරට පෙළ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හැංගිලා නෙවෙයි තත්ත්වයට මුණ දීලා අන්න ඒ තුලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා දවසින් දවස දවසින් දවස අපි ඉදිරියට යනකොට පස්සට යනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ මේ වගේ පිටසක් බැලුවොත් මේ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ බාධක කරදර ටිකක් තියෙද්දි සතිය පැවැත්වීමේ සමාධිය පැවැත්වීමේ දක්ෂකම තියෙනවා නම් ඒකම තමන්ගේ තියෙන ගුණෙම පිළිහිට කරන මේක තව දුරටත් දියුණු පවණු කර ගැනීම තමයි අපිට උදව් වෙන්නේ. දෙන්නේ දෙන්නේ ඒකට අපි ගුරුවරයාගෙන් නිදහස් වෙනවා, ධර්මයෙන් අයින් වෙනවා. අයින් වෙනවා කියලා දැන් ධර්ම තිබුණත් එක නැත්ත් එක අපි දන්නව කරන්න ඕනේදී. කෙලස් කිව්වත් පින්තුමකට අපිට බාධාවක් නැහැ. ඒකට තමයි මේකට විමුක්තිය කියලා කියන්නේ. කිසියම් තත්යකට යටත් නැති ඕනම තත්යකට වැඩ කරන්න පුළුවන් තත්යකට එනවා. එදාට තමයි අපිට පරිණිරවාණය වෙන්නේ ඉස්සලා මැරෙන්නේ ඉස්සලා මෙලොවම මේ ජීවිතේම මේ මුළු ලෝකෙම කුණු වෙලා මේ විදිහට මේ කාම භෝගින් ගත කරාට අපේ හිත නිලුම් පතක් කොට වෙච්ච වතුර කඳුලක් වගේ නිලුම උඩ තිබ්බට පත උඩ තිබුණට නොතැබරි. ඒකම තමයි තියෙන්නේ. නිට්ටවරි ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා බුදුහාමරගේ ධර්මයේ පෙන්වන්නේ නිලුමක් පුරාමයි. එළුවේ උඩ කොන ලෝකයේ අන්තිම පිවිතුරුකම් කරන යට කොන මඩ ජෝරුව. කතාකත් නෙළුමට මඩ නැති ජීවත් වෙනවා. මඩෙන් තමයි සාරය ගන්නෙ. මේ ලෝකේ තියෙන මේ විසම කුණු කෙල වලින් තමයි සාරය ගන්න. හැම උඩට ආවට පස්සේ වතුරේ නොතර වෙනවා. වතුරේ නොගැලෙන්නේ. තත්ත්වයකටපත් වුණාට පස්සේ මේ සම්පූර්ණ අන්ත දෙක මැද පුදුමාකාර සම්බර භාවයක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒකට අපි මුනි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙව් කියන ගතිය පාවිච්චි කරනවා. තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි අර මඩ ගැන කැලැච්ච ගේන්නේ නැහැ. උදාර මඩ වතුර නොගෑවෙන නිලුම්පතේ තියෙන පිවිතුල් බාගෙන ආඩම්බර වෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි නම් මේ හේතුඵල සම්බන්ධතාවය තියෙන්නේ. ඒ නිසා එවැනි අසිරිමත් දෙයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තමයි මනසේක කියන්නේ. ඒ නිසා අපි කුල්ලෙන් වහපු පහනක් වගේ හංගලා කියන්නේ නැතුව එnde ende ende ende අභියෝග වලට මුහුණ දෙගෙන ඉඳිට යන්න යන්න යන්න ඒ බුදුහාමුදුරු ලෝකෙට මතු කරපු නිදුම්මල ඇති කරගන්න පුළුවන් මේකේ බීජ හැම කෙනෙක් ළඟම තියෙනවා හැම කෙනෙක් ළඟම මේ ප්‍රබාසර හිත තියෙනවා මේක අභියෝග වලට වැදිලා වැටිලා අර පිට කියන කුණු පිට කියන කුණු කුණු තට්ටු ගැලවිලා ගියාට පස්සේ අර ප්‍රභාෂරයට ඒකෙදි මේ කියන නීවරණ පාඩම එනතන නීවරණ අභ්‍යාසය මුළු ගැන්නේ නැතුව පස්සට යන්නේ නැතුව ශක්ති ප්‍රමාණය මොන ජීමේ අනිකුත් කෙලස් කපන්න වගේ මේක කපාගෙන ඒ නිලුම් වල පිපෙන්න මේ බණත් ඒ වාස ඒකාන්තයේ මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව සමාප්ත කරනවා මාලාව ඒ වගේම අද දවසෙත් ධර්මදේශනා මෙතන સમાપ્ત කරනවා. එතකොට අපි භාවනා වැඩමුළුවේ ගෙවා දැමීමේ වැඩ පිළිවෙල මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ කරන හැමදේම අවසාන සක්මන බවට පත් වෙනවා. අවසාන පරියන්ක බවට පත් වෙනවා. අවසාන ධර්ම සාකච්ඡා බවට පත් වෙලා අපි එතකොට අද 11 වෙනි දවසේ සාර්ථකව ගත කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අනුව ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තිරුවන් සරණයි. සියලු දෙනාටම සුවය, සැපය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර අපි ධර්ම දේශනාව මාර්යාම දාම කරන සම්ප්‍රදාන කුල අනුමೋದනා වශයෙන් දානේ පවත්වුවේ ඉන්ද්‍රාණී අගුණ පාලන් කෙනේ පෞලේ සියලු දෙනාම ඒ සියලුම පිළිසෙට තවල් දාණය සකස් කරා. ඒ වගේම සංඝයා වහන්සේලාටත් දාන කටයුතුද සම්පාදනය වුණා. ඒ දාන වශයෙන් හෝ එනතම් බුද්ධ පූජා වශයෙන් හෝ සිල්ගණී වශයෙන් අන්නානා විදියේ මේ ශාසනික කටයුතු කිරීමේ අපි මේ රැස් කර ගන්නා ලද පින් වෙන දවස් 11ක් මේ භාවනා වැඩ පිළිවෙල කාර්යයක් නැතුව පවත්වාගෙන යාමට ධම්මාකාරයෙන් උදව් කරපු කෙනිනු කෙනි උදව් කරන සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නවනේ ඒ සියලු දෙනාම මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින් කිරීමේදී යම් කිසි කෙනෙක් යම් නිදි ඥාති කෙනෙක් එන්නත් වෙන කෙනෙකුට පින් පැමිණීමක් දිස්ථාන කරගෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ අත්තන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම එහෙම අදිස්ථාන නොකලත් යමෙක් අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙනවනේ. ඒත්තන්ටත් මේක පොදු ආරාධනාවක් වේවා. ඒත්තෝ මේ පින දැකලා සාදු කියලා මේ අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අපිටත් මේ নানা ආකාරයෙන් කරගන්නාලාද මේ සීල කුසලවල ශක්තිය මේ ජීවිතයේදී මේ ਸਰවොච්ච ශාසනයේදී මේ කියන කෙලෙස් දිවං කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දාන යුද්ධ ඒ නිවන් සම්පත්තිය සඳහාම අපේ පින ඒකාන්තයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සීල දනාටම කෙරුවන් සරණයි. සංචාරන වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ